සවනට සිසිලස ජාත්‍යන්තර දහම් ප්‍රචාරක සේවාවටයි ඔබ දැන් සවන් දී සිටින්නේ. අද 2019 වර්ෂයේ දෙසැම්බර් මාසයේ 22 වන ඉරිදා දවසයි. සුපුරුදු පරිදි ඉරිදා දිනයන්හි පවත්වන ලබන සජීවී ධර්ම සාකච්ඡාවට සම්බන්ධීමටයි ඔබ මේ සූදානම් වන්නේ. සම්මා සම්බුද්ධ සරණයි තථාගතයන් වහන්සේට අපි নমස්කාර කරමු වන්දනා කරමු ප්‍රණිපාත කරමු. ඒ අසිරිමත් සාස්ෘණ වහන්සේ අපට සංසාර දුක අවබෝධ කිරීමට විවිධ මාර්ග වලින් ධර්ම දේශනා කළා. යනු අපට අංශු මාත්‍රයක් හෝ තේරෙනවා මොකද්ද මේ බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ කියන එක. එනිසා පින්වහන්සේට নমස්කාර කරමු. අංගුත්තර නිකායේ සූත්‍රයක් තියෙනවා මේ උත්තර සූත්‍රය කියලා මගේ මතකයේ හැටියට අටවෙනි කොටසේ තියෙන. උන්වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා මේ අත්ත්ව විපත්‍ය දැනගන්න පරිවිපත්‍ය දැනගන්න තමන්ට වෙන විපත මොකක්දෙන්ද ධර්ම මාර්ගයේ නැතු වෙනකොට විශේෂයෙන් ආධ්‍යාත්මික මාර්ගයේදී ඇති වෙන විපතිය විපත්තිය මොකද්ද? අනිත් අයට ඇති වෙන විපත්තිය මොකද්ද කියලා තේරුම් ගන්න කියනවා. ඊළඟට උන්වහන්සේ කියනවා අත් සම්පත්තිය දැනගන්න පර සම්පත්තිය දැනගන්න. Tamanට ධර්ම මාර්ගයේ වාසි පැත්ත මොකද්ද? අවාසි පැත්ත මොකද්ද කියලා දැනගන්න ඕන. ඒ වගේම අනිත් අයත් එහෙමයි. අනිත් අයගේ විපත් ධර්ම විපත් සම්පත්තියක් දැනගන්න ඕනේ. මේ ධර්මදේශනාව විශ්වවන ඒ වෛසවන කියන ඒ සතර වරම් දියෝ කියලා ලංකාවේදී කියන්නේ ඒ ඒ චාතු මහරජී කියන ඒ ප්‍රධාන දෙවියෙකුට ඇහුණා. එහිලා එක්පිනින් එයා යන ගමන නතර කරලා සක්ක දෙවීන්ද්‍ර හමුවෙන්ලා ගිහිලා කිව්වා මෙහෙම මේ උත්තර කියලා භික්ෂුවක් මෙන්න මෙහෙම හොඳ දේශනයක් කරතෝයි කියලා. ඊට පස්සේ සක්‍ර දේවේන්ද්‍ර උන්වහන්සේ ළඟට ඇවිල්ලා එහුව මෙහෙම දේශනයක් කළාද කියලා ඔව් කියලා. ඉතින් ඊට පස්සේ කිව්වා ඒකේ තේරුම මොකක්ද කියලා. ඇයි එහෙම කියන්නේ කියලා ඊට පස්සේ ආ කිව්වා උත්තරාන්දුර කියනවා සක්‍ර දේවේන්ද්‍රට උපමාවක් මං කියන්නම් ඒකෙන් තේරුම් ගන්න කියලා. ඒ ළඟපාත නගරයක ගමක තියෙන විශාල වීකන්දක් ධාන්‍ය ගන්ධක් පුරලා කැමති කෙනෙකුට ගෙනියන්න පුළුවන්. ඒක එක්කෙනා ඒකෙන් Tamanට තියෙන භාජනයට උස්සගෙන යනවා මොනවා හරි. කුරුණියකට හරි ගෝණියකට හරි දාගෙන උස්සගෙන යනවා. එතකොට ඒ කට්ටිය අහනවා කවුරු හරි අහනවා එයා කියන ඔබතුමා මහනෝ කොහෙන්ද මේ ධාන්‍ය ගත්තේ කියලා. ඒතර කිව්ව ආවල් තැන ලොකු ධාන්‍ය වර්ගයක් තියෙනවා. අපි කවුරුත් ඒකෙන් තමයි මේක අරන් ඉන්නේ කියලා. අනේ ඒ වගේ ඒ වගේ උත්තරහන්දු සක්‍ර දේවේන්ද්‍රට කියන ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොටසම තමයි කොහෙන් කිව්වත් කියන්නේ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ශක්තියෙන් රිගල කිව්ව මෙන්න මේම ශක් කිව්වා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විස්තර කළා. කොහොමද කියලා. ඉතින් වගේ ඒත්කොට ප්‍රශංසා කළා උත්තර හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරන දෙයක් තමයි ඇත්තත් දේශනා කරන්නේ. අපිත් ඒ වගේ විශාල භාණ්ඩාගාරකින් ওই කාසියක් දෙකක් අරන් යන්නේ කවුරුත්. ඒකේ අපි මතක තියාගන්න ඕනේ කතා කරන්න වුණත් එහෙමයි. තථාගත ධර්මයේ අප්‍රමාණයි අපිට හැම පැත්තෙම රසයක් තේරෙනවා. ඒකින්ද අපි අවධානය යොමු කරමු හොඳට. දැන් අපි මහා නිදාන සූත්‍රයේ අවසාන කොටස අපි කතා කරන්නේ. පසුගිය සතියේ අර පඤ්ඤා විමුක්ත වෙන හැටි. ඒ කියන්නේ අපි ඉගෙන ගත්තනේ විඥානත් හිත ඒක බොහොම වැදගත් විඥානය ගැන කතා කරලාවිල්ලා බුදුහාමුදුරුවෝ ඊපස්සේ විඥානත් හිත. විඥානයේ පළපදියම් වෙන්න පුළුවන් ස්ටේෂන් හතක් ගැන. ඊට පස්සේ ආයතන දෙකක්. අසඤ්ඤ සත්‍යයි නිසඤ්ඤාන ආසඤ්ඤාත. ඒකට විඥානත් හිත කියන්නේ විඥානයේ ක්‍රියාත්මක ස්වරූපයක් නැති හින්දාටන කියලා මට හිතෙන්නේ. හිතන්නේ නැහැ එතෙන්දී. එතකොට ඒ ටික සමුදේ අත්හංගමේ ඒවායේ එහෙම දකින්නවා නම් නිස්සරණේ දකින්නවා නම් ඒ ඒ ඒක තමයි මේ පඤ්ඤා විමුක්තිය කියලා කියනවා. අද බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ ආනන්ද හඳුන්ට මේ ආනන්ද හඳ කියලා දෙන්න මතක තියෙන්න ඕනේ ඒ ආනන්ද හාමුදුරන්ට මේ කියනකොට ඒක තේරෙනවා. අපිත් ඒකෙන් මේ කැලි ටිකක් හොයාගෙන කියන්න මේ හදාන්නේ. ඒ අද කතා කරනකොට බුදුරජාන් වහන්සේ ආනන්ද හාමුදුරන් කියනවා අත්ත අත්තකෝ ඉමේ ආනන්ද විමුක්ඛා කතමේ අත්ත පසුගිය සතිය කිව්වා වගේම මේක ඉතින් වචන මාත්‍රෙන් කියන්න පුළුවන් හරියක් තියෙනවා රස දැනෙන්න ඉවල්ලන්න පුළුවන් පැත්තකුත් තියෙනවා අච්චරයි. ඒ නිසා මේ කියන්න ඉගෙන නොදැනයි මේ කියන්නේ කියන කිතක් තේරුම් ගත්තාම හරි හොය මේ කියන්නේ ගැඹුරු මනසින්ම තෙන්ට ගිහිල්ලා කියන්න තත්ත්වයක් නැහැ. නමුත් හිතන්න පුළුවන්කමක් එනවා ධර්මකාරණා පිළිබඳව. චින්තාමේ ප්‍රඥාව මොන සුත්තමේ ඥානෙ, චින්තාමේ ඥානෙ කියන්නේ ඒ දෙකත් එක්ක ගිහිල්ලා. අත්තකෝ මේ ආනන්ද විමෝක්ඛා. විමෝක්ෂ අටක් තියෙනවා ආනන්ද. විමෝක්ෂ කියනකොට මෙතෙන්දී විමුක්ති මාර්ගය අර මේ විමුක්තිය සඳහා ති හේතු ගැන කතා කරේ අපි ශුන්්‍යතා මේ ඒ විදිහට මෙතනත් අතක් කියනවා. ඒ කියන්නේ මනසට ගැළවිල්ලක් තේරෙනවා. මේ බැඳිල්ලෙන් ගැටයක් ගැලවුණා කියලා තේරෙන එක තමයි විමුක්තිය කියලා කියන්නේ. ඒත් ඒ වචනේ එහෙම තිබුණාට මොකද ඔය අංගුත්තර නිකායේ තියෙනවා අටවෙනි කොටසේ තියෙනම රාගපේයාලය කියලා එකක්. ඒක තියෙනවා දෙවෙනි කොටසේ මෙහෙම දේශනයක් කරලා. ඒක ටිකක් වෙනස්. ඒ ගැන අවධානය යොමු කරමු අපි. රාගස්ස භික්ඛවේ අභිඤ්ඤාය අට ධම්මා භාවේතබ්බා. රාගයේ පිරිසිඳ දැනගන්නට. රාගිත වන්නේ තවත් ඒ ඒ රාගයේ පිරිසිඳ දැනගන්න රාගයේ ඉවර කරගන්න රාගය නැති කරගන්න රාගයෙන් අයින් වෙන්න මේ ටික පුළුවන් කියලා. ඒතොර මේ විමෝක්ෂය මේ රාගය පහු කර ගැනීමන්ට වඩනා දෙයක් බවත් එකින් වහන්සේ දේශනා කරා. ඒ ඩිංගත් එහෙම මතක තියාගන්න විමෝක්ෂ කියලා කියන්නේ අර විමුක්ත මුඛ වගේ නේතොත් විමුක්ත මුඛ කිය එතන නිරෝධය සඳහා යන එහෙම නෙවෙයි මේ හිත ගලවා ගන්නට තියෙන தত্ত্বයන් තියෙන මාධ්‍යම් මෙහෙ හිත ටිකක් ගැලවෙනවා මේ පුතුජන භාවයෙන් නැත්තම් ගුරු පුතුජන භාවයෙන් මේ ගොරෝසු ගොරෝසු ගොරෝසු අන්ධ බාල භාවයෙන් ගැලවෙන්න පුළුවන් දෙයන් අට විමුක්ති කියලා කියන්නේ. එතෙන්දී පළවෙනි එක රූපී රූපානි පස්සෙති. තමන්ට හැබැයි දැන් මේක හිතලම නෙවෙයි ඒක පොත පොත නැතුව අපි තව ටිකක් ගිහිලා බලමු හිතින් විතරක් දැනට රූපී රූපානි පස්සෙති තමන් තේන මේ පැවැත්ම තුල තියෙන මේ පංච උපාදානස්කන්ධයේ ගුලිමය මම වචනේ පාවිච්චි කරන පැකට් එකක් කියන එකට ගුලියක් වගේ තියෙන ඒක එකක් යුනිට් එකක් හැදේ තියෙන එකක් තියෙන ඒ ගුලිමය වූ රූපී ස්වરૂපය Tamanට තේරෙනවා මේ පැවැත්ම මේ අහවලා ඉන්නේ කියලා මම ආයෙත් කියන්නම් මේ මේ භූතයට මේ සත්‍යජී කියලා පවතින භූත භාවයක් තියෙනවා කියලා රූපයක් තියෙන්නේ ඉමේජ් එකක් පින්තූරයක් තියෙන උට ඒ කකුල් වලින් එහා මෙහා ගෙනිච්චට මොකද ඒත් එක්ක යන ඉන්ද්‍රිය ගෙනිච්චට මොකද ඒකේ පින්තූරයක් තියෙනවා ඒ යටිහිතේ හරි කියන මේ අහවලා යනවා කියලා. දැන් මේ පරිපිලේනක්ගෙන යනවා නැත්නම් අතීත සංඥානෙ තින්ට යනවා කියලා. ඒ සංඥාවක් අනුව තමයි ඒක තියෙන්නේ. ඒ ඒ ස්ථප්තේ තියෙනවා ඒ වගේම බාහිරවත් රූප තියෙනවා කියලා පේනවා. Taman කියලා කෙනෙක් ඉන්නවා. Taman තින්ට තව තැනක් තියෙනවා කියලා එහෙම හිතෙනවා. එහෙමත් තව පව කරගෙන ගියොත් එහෙම කියන්න පුළුවන්. රූප ඥාන tattweට මනස තියෙනවා බාහිර වශයෙන් රූප දකින්න. මනස රූප රූප tattweම තියෙනවා. ඒ කියන්නේ රූප tattwe ඉක්මලා ගිහිල්ලා නැහැ. ඒ ඒ වගේම ඥානමය වශයෙන් එන කර්මස්ථානයත් රූපේම වශයෙන් පේන. දෙවෙනි එකේදී ඒකේ ඩිංගක් වෙනස් වෙන හිතන් තමාරු පැත්තකුත් වෙනවා අත්තකතාවත් බුද්ධ ගෝසහම්දුරන්ගේ සිසිද්ධි මාර්ගයත් ඒක දෙවිදියක දෙවිදියක් නෙවෙයි ඒක කියන්න උත්සාහරන් තියෙන බව පේනවා අජත්තං අරූප සංඤේ එතකොට ඇතුලේ තමන්ගේ ආධ්‍යාත්මය අරූප తත්වයට නාම ගැන විතර යාට හිතේ රූප අර රූප සංඥා අපි කියපු සත්‍යජී කියන ඒ ගුලිය ගැන පින්තූරයක් ඔළුවේ මැවෙන්නේ නැහැ. නමුත් පස්ස වේදනා සංඥා චේතන වගේ ඒ ටිකේනවා. ඒ නැත්නම් වේදනා සංඥා චේතන පස්ස මනසිකාර වගේ ක්‍රියාදාමයක් තියෙනවා කියලා පේනවා. එහෙම පෙනිලා බාහිර රූපයන් ඒ වුණාට දකින්නවා. තව අනිත් ඒවා දකින්න රූප හැටියට. නිමිටි ගත්තාම තමයි ස්ත්‍රී පුරුෂ බව තියෙන එක පහු කරගෙන යන්න පුළුවන් හැබැයි. ඒක පුළුවන් කරන්න. නිමිටි බව පහු කරගෙන ගිහිල්ලා ස්ත්‍රීද පුරුෂද බල්ලෝද බලල්ලෝද කියලාත් එන්නේ නැහැ ඊට පස්සේ රූප tattයක් ඇතුලේ සංඥාවක් වැටෙනවා විතරයි. Tamanට පේන්නේ Taman කැඩපතක්. කැඩපතේ පුරුෂ බලල්ලු බල්ලෝ ස්ත්‍රී පුරුෂ ගස් ගල් ඒවා වැටෙනවා අච්චරයි. එතත අටකතාවේදී ටිකක් වෙනස් වශයෙන් කියනවා අරූප తත්වේ මනස තියෙනවා නමුත් අර නිල කසින වගේ දේවල් කසින වශයෙන් පේනවා කියලා. ඉතින් මම එකයි කිව්වේ අපි නොදන්නා පැත්තකට අත ගන්න නිසා තමයි මම කලිනුත් කිව්වේ බහුශ්‍රත සීලවන්ත භාවයෙන් පිරිපුන් භික්ෂු නමකගෙන් දැනගන්න කියලා. තුන්වෙනි එක සුභන්තේව අදිමුත්තෝ හෝති. ලෝකේ තියෙන தත්ත්වය නැත්තම් ආධ්‍යාත්මික தත්ත්වය සුවදායි ප්‍රතිකූල නැහැ කියලා දැනගන්නවා. එහෙමමයි යාට තේරෙන්නේ. මෙත්තාව ආවහම යාට පටිග සංඥා එන්නේ නැහැ ඊට පස්සේ. මෛත්‍රීමේ පිරිපුන් ඒ වගේ. එතෙන්දී ප්‍රතිසම්පදා සීග්ගය කියන කියන කාරණේට මිත්තා කරුණා මුදිතා උපේක්ඛාව තමයි මෙතෙන්දි වර්ධනය වෙන්නේ කියන එක කියන්න පුළුවන් අට කතාව තවත් තව විදිහක් කියනවා ඊට වඩා වඩා හොඳයි සුභන්තේ වදිමුත්තෝ හෝති කියන්නේ අරමුණ සුභ වශයෙන්ම එයාට ඒ තේරෙන්නේ මෙහෙමයි පැවැත්ම තුල තියෙන හැම දෙයක්ම සුබ කියනකොට අසුබ සුබ එක නෙවෙයි. ඒකේ මෙත්තා පූර්වක දෙයක් හැටියට පේන්නේ ආත. අපමාන සංඥාවෙන් දකින්නේ. මෙත්තා කරුණා මුදිත උපේක්ඛා හතරට ගිහිල්ලා ඒ විදිහට තමයි දකින්නේ. සුදායි තත්වයක් ලෝකෙටම ලැබේවා කියන පැතුම තියෙන්නේ. ඒක සුභන්තේව අදිමුත්තෝ වෙයි. කියන්නේ ඒ විදිහටමයි හිතාන්තය පුරුදු කරගෙන තියෙන්නේ තේරුම් අරගින්න බෑ ගැනීම. උතුම් ගුරුවරේ කියනවා ඒ මිත්තාව සියල්ල පවතිනවා කියලා දකිනවා ප්‍රඥාව කිසිවක් නැහැ කියලා දකිනවා කියලා. අන්න ඉතින්දී අර සියල්ල පවතිනවා කියලා දකින විදිහට තමයි මේ සුබන්තේ වදිමුත්තෝ හෝති කියලා කියන්නේ දුක්ඛ සංඥාව දිනු කරනවා. අනිච්ච සංඥා දිනු කරනවා. නමුත් මෙත්තාවෙන් ලෝකෙට උදව්වක් කරන්න ඕනේ කියලා එයාට පේනවා මේක ගොඩ ගන්න දාන්න පුළුවන් කියන එක. ඒක සුබන්තේ වදිමුත්තෝ හෝති. ඒකේ තුන්වෙනි විමුක්ඛය. අයන් තත්ත්වෝ විමුක්ඛෝ. ඒ කියන්නේ ඒක දිනු කරන්න පුළුවන් තත්ත්වයක් තමයි බුදුහාම කියන රාග සබිඥායේ අත්ත ධම්මා භාවිතබ්බායෙන් එකක් ඒතකොට. ඊළඟ කාරණා ටික අපිට අපි අහලා කතා කරලා තියෙන જાති සබ්බ ස්වરૂප සංඥාන සමතික්කම අර ඇතුලේ තියෙන භූත භාවයෙන් මතුවේ මතුවලා ආපු ඉමේජ් ටික නැත්තම් පින්තූර හිතින් අතුරුදහන් කරගෙන කරගෙන කරගෙන කරගෙන ගිහිල්ලා නාම රූප සම්බන්ධයෙන් විශේෂයෙන් රූප සම්බන්ධය මකල දාලා මකල දාලා මකල දාලා රූප සම්බන්ධයෙන් නෙමෙයි නාම සම්බන්ධ විතරයි ඉන්නේ නානත්ත් සංඥානං අමහිතාවා විවිධ සංඥාවල් මනසට වැටෙන්නේ දැන් දැන් විශේෂයෙන් රූප සංඥාවල් දිගපළල જાති පාට පාට જાති මනසට එන්නේ නැහැ දැන් ඊවන හරි ටීවී ස්ක්‍රීන් එක ඔෆ් කරලා දැම්මා කොම්පියුටරේ මොනිටර් එක ඕෆ් කරලා දැම්මා පින්තූර වැටෙන්නේ නැහැ ඒක දැන්. වගේ විඥානේ පින්තූර වැටෙන්නේ නැහැ දැන්. එතකොටු හරි බුද්ධ පින්තූර හරි ඒවා අනිත් දැන් කාමචන්ද ව්‍යාපාද තියෙන මුද්ද පහු කරගෙන ගිහිල්ලා නෙමෙයිනකොට. ඉතින් අර අර වගේ සංඥාවල්වත් වැටෙන්නේ නැහැ. නීල පීති විදිහට වැටෙන්නේ නැහැ. අනන්තෝ ආකාශෝති ආකාසානංචාතන උපසම්පද්ද විහෙරති. එතකොට මේ ගමන් මාර්ගයේදී අපට ඉව වැටෙන තැන් මේවා. මේ වචන පාවිච්චි කරන්න තේරුම් ගන්න විතරයි. අපි දන්නවා ආකාසානංචාතන කියන එක. ආධ්‍යාත්මෝකාශයක් කියන්නේ මනෝ මනස මනස අවකාශාත්මකයි දැන්. මනසට එක එක රූපෙ ඉන්නේ නැහැ. සිරිප්පු මතක් වෙන්නේ නැහැ, ගණිස් මතක් වෙන්නේ නැහැ, නිදි කුඹ මතක් වෙන්නේ නැහැ, එල්බීෂියා මතක් වෙන්නේ නැහැ, කෝස් මතක් වෙන්නේ නැහැ. සබර මතක් වෙන්නේ ඕක කිසි දෙයක් මතක් වෙන්නේ නැහැ. බුදු පිළිම මතක් වෙන්නේ සෑයවල් මතක් වෙන්නේ බෝකොළ මතක් වෙන්නේ නැහැ. දීගනිකාය මතක් වෙන්නේ නැහැ, පොට්ටපාද මතක් වෙන්නේ නැහැ. ඒ මොකක්ද මතක් මතක මතක් වීම අයින් වෙලා ගිහිල්ලා රූප රූප සම්බන්ධනේ. හැඩහුරුකම් පාටවල් නෑ දැන් මෙතනට එන්නේ. ඒකයි මේ කියන්නේ. රූප සංඥා සමතික්කමයි. ඒක ඒ તો බලන්න මේ විඥානයේ පවතින ඊටත්ෙන් පහු කරගෙන යනවා. පටිඝ සංඥා නම් අත්ංගම. එතකොට දැන් අපි ඉගෙන ගත්ත අර නාම රූපවල ඉගෙන ගන්නකොට අපි ඉගෙන ගත්ත නාම රූපත් එක්ක මිශ්‍ර කරගත්තේ නෑ. පස්සගෙන ඉගෙන ගන්නකොට අපි ඉගෙන ගත්ත අදිවචන සම්පස්ස, පටික සම්පස්ස කියලා. ඉකින් පටික සම්පස්සයට තත්ත්වෙන් ක්‍රියාත්මක වෙන්න විදියක් නෑ තියෙන්නේ. අදිවචන සම්පස්සයක් යන්තම් තියෙනවා. අනන්ත ආකාශුත් අවකාශාත්මක බවක් පමණයි තියෙන්නේ එතකොට. ඒ ආකාසානං ඡායතනේ අපි අරූපවචර ඥාන කිව්වට ඒක ආයතනයක්. අර විඥානත්‍ත්‍ටි හතක් තියෙන ආයතන දෙකක් කිව්වා වගේ මේක ආයතනයක්. අයන් චතුත්ථෝ විමුක්ඛෝ ආනන්ද මේ හතරේ විමෝක්ෂය කියන ඒ වචනේ හොඳ නෑ පාඩේ ගැළවිල්ල තේරෙනවා ගැළුණා නේද කියලා තේරෙනවා මම ඇති අන්තම් බේරුණා කියලා තමන්ට දෙන රූප රූපවලිනුත් බේරිලා අපි. අපි කියන්නේ නැහැ එතකොට එතකොට මේ ගමන මාර්ගය යනකොට දැකෙන අත්දැකීම් විතරයි. සබ්බසෝ ආකාසානංචාතන සමතික්කම්. එතකොට අර අනන්ත අවකාශ අවකාශාත්මක බවක් තේරෙන්නේ. හිතනම නෙවෙයි. Tamanට එක්ස්පීරියන්ස් වෙන්නේ අවකාශාත්මක බව විතරයි කලින් මා කිය විදිහ රූප සංඥා එන්නේ නැහැ කවර දෙයක්වත්. අර සිරිප්පු ධනේශ් මේ අන්දම් වචන කි මතක් වෙන හැටියට නිදුකුඹ ඇල්බීසියා ඒවා මේ මතක් වෙනවා ඒකක් හතින්න බුදු පිළිම මොනවත් නැති වෙනවා කියලා. ඒතර ඒ අවකාශාත්මක බවක් පහක් කරගෙන ගිහලා අර තේරන ගතියක් එනවා මේ විඥානයේ අනන්ත ස්වરૂපයක් තියෙනවා. ඒ නිසා තමයි මේ මානසිකාර බව තේරෙන්නේ කියලා. ද මානසිකාර තියෙනවානේ. රූප මානසිකාර නැති වුණාට මානසිකාර තියෙනවා. ඒ මානසිකාර ආවකාශාත්මක බවක් එක්ක තේරෙන්නේ නැත්නම් අනන්ත විඥාන ස්වરૂපයක් විතරයි තේරෙන්නේ. ද විඥාන ස්වરૂපය කියනකොට දැන් අපිට මතක් වෙන්න හොඳ නැහැ මේ පෘථිවි ගෝලයට එක්ක ගිහිල්ලා. මං ඉන්නවා මට මගේ විඥානේ දැන් පැතිරෙනවා කියලා. එහෙම තත්ත්වයක් නෙවෙයි තියෙන්නේ. කොයිකත් වැටෙන්නේ විඥාණයට කියලා තේරෙන්නේ. ඒකයි විඥාන අනන්ත බව තේම. විඥාණයට සීමා මායින් නැහැ දැන්. දැන් දැන් තියෙන විඥානේ මනෝත් එක්ක වැඩකින්ද මනෝට දුන්න මාත්‍රිකාට විතරයි විඥාණයට යන්නේ. කාම මාත්‍රිකා, රාග මාත්‍රිකා, දේශ මාත්‍රිකා, සල්ලි මාත්‍රිකා, ಜಾති මාත්‍රිකා, ජරා මාත්‍රිකා. මේ වගේ මොන හරි ඊටින ටිකමයි විඥාණයට වැටෙන්නේ. ඒ ඔක්කොම පහු කරගෙන ගියාම අනන්ත විඥාන ස්වરૂපයක් තේරෙනවා. එතකොට ඒක තමයි පංචමෝ විමුක්ඛෝ මේක භාවිතා කරන්න පුළුවන් දෙයක් සාගයේ අභිඥා කිරීම සඳහා කියලා බුදුහාමුදුරුවෝ අංගුත්තර නිකායේ මාක්කිවත් වෙනි කොටසේ රාගප්‍රිය සූත්‍රයේ තියෙන ඒ වර්ගයේම තියෙන ඒ ටික ගැන. ඔය ගැන අවධානය යොමු කරලා කියවන්නට. එතකොට ආකාසානංචායතන ඉක්මවා ගිහිල්ලා ඉක්මවා යනවා කියලා කියන්නේ යහන යහන මම්බේක පව කරගෙන යනවා කියලා පන්ති පාස් කරනවා කියන්නේ දැන් BA කරා මාස්ටර් කරා දැන් PhD කරනවා ඒකත් තත්ත්වේ නේ මෙතනදී. Tamanට තේරෙනවා මේක පහු කරගෙන යනවාට වඩා එනවා. Taman ළඟට එන බවක් තියෙනවා ශූන්‍යතාවයට. තථාගතත්වයට. ඒ තමයි පස්වෙනි මොක්ෂය. හයවෙනි මොක්ෂය අපි ඉගෙනගෙන තියෙන එකමයි අර රූපාවචර ආයතනයේ අරූපාවචර ආයතනයේදී සබ්බසෝ විඥානංචාතන සම්තික්ඛම්ම. දාර අවකාශාත්මකව පහු කරගෙන ගිහිල්ලා පහු කරගෙන ගිලන පහු කරගෙන ඇවිල්ලා විඥාන ස්වરૂපේ විතර දැනෙන්න පටන් ගන්නවා. දැන් විඥාන ස්වરૂපයත් පහු කරගෙන ගිහිල්ලා විඥානයත් ගණන් ගන්න සිදයක් බවට පත්වල නත්ති කිංචි නොකිසිවක් තියෙනවා කියලා. මෙතෙන්දී අපි කියන්නේ කිසිවක් නැහැ කියන தത്വයට. විඥානයත් ගණන් ගන්න දෙයක් නෙවෙයි කියලා තේරෙනවා. පැවැත්ම තුල විඥානයත් ගණන් ගන්න දෙයක් නෙවෙයි කියලා. නැත්ති කිංචි කියේ ඒකයි. ඒ ඒ නැත්ති කිංචි කියන தත්ත්වය සත්පතහක ධර්මයත් එක්ක සම්බන්ධ නැත්නම් ඒක ගන්න එක වෙනම කතාවක්. පිටින්ට යනවා නෙවෙයි දැන්. මේ මාර්ගයේ තමන් ළඟට ළඟට ළඟට ඇවිල්ලා ඇවිල්ලා බැලුවහම අන්තිමේදී නොකිසිවක් බවකුත් තේරෙනවා. අයං චත්තු විමුක්ඛ. හයවිනි. ඊට පස්සේ ආකින්චඤ්ඤාතේනි. ඒ ඒ නොකිසිවක් කියන එකත් දිගට පවත්වාගෙන යන්න පුළුවන් ඒ දැන් ඒකට වචනයක් කිව්වොත් මානසික තත්ත්වය නැත්නම් අද්දකීම් ස්වરૂපය දිගට පවත්වාගෙන යන්න පුළුවන් අපි ඒකට කියන ආකින්චඤ්ඤාතනේ සබ්බසෝ ආකින්චඤ්ඤා යතනං සමතික්කම්ම නේව සංඥා නා සංඥාතනං උපසම්පද්ද විහෙරති ඒ කියන්නේ නේව නේව විඥාන න විඥාන කියලා ඒකට වචනයක් කියනවා අටකතාවේ අර ගෞරවනීය භෞතික භික්ෂුවක් ලංකාවේ හිටියා සීල සම්පන්න උන්වහන්සේ නෙවචිත්ත ඥාචිත්ත කියන වචනේ පාවිච්චි කළා. ඒ ඒ தത്വයට මනස යනවා එතකොට. සංඥා ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියලා අපි කියන්නේ. අර ගොරෝසු රූප සංඥා නම් ඇත්තෙම නැහැ. භූතත් එක්ක මිශ්‍ර හතර මහා භූතත් එක්ක මිශ්‍ර වෙලා වන්න සතහන් ආපු ඒවා නැහැ. නමුත් සංඥාමය ස්වરૂපයක් තියෙනවා. මේ විඤ්ඤා නත්ති කිංචි ගැන උනත් එයාට නත්ති කිංචි කියන සංඥාව තියෙනවා. නේව සංඥානා සංඥා එතනේ හත්වෙනි විමෝක්ෂය. එතකොට එතෙන්දී එයාට තීරණය කරන්න බෑ පැවැත්ම සංඥා ස්වરૂපයක්ද සංඥා නැති ස්වરૂපයක්ද ඒක තමයි හත්වෙනි මොක්ෂය. අටවෙනි විමෝක්ෂය තථාගතයන් වහන්සේට ආදරය කරන ගෞරව කරන වහන්සේ ශාස්ත්‍රින් ශාස්ත්‍රුත්යෙන් පිළිගන්න නැත්තන්ට යන්න පුළුවන් අවසානම தත්ත්වය තථාගතයන් වහන්සේ කියන සංඥා වේදිත නිරෝධය සංඥා වේදනා දෙකම පහු කරගෙන ගිහිල්ලා ඒ නිරෝධය කියන එක සංඥා වේදනත් එක්ක මිශ්‍ර කරගන්න සම්පූර්ණ ආස්වාක්ෂයට ඇවිල්ලා ඒතකොට නීව සංඥා නා සංඥාත් වෙනත් පහු කරෙන් ගිහිල්ලා වෙන අවේදී තත්වයට එන තත්ත්වය. එතන තමයි මේ වචනේ හොඳ නැහැ කියන මම සැබෑ මම හොයාගෙන හොයාගෙන ඇවිල්ලා ඇවිල්ලා ආවිල්ලා ආවහම වැටෙන ලිඳ තමයි ඒ ලිඳ කියන්නේ ඊට පස්සේ එතන ඒ පතුලක් නැති ලිඳක් ඒකත් ඊට පස්සේ දැන් ගන්න අහවලායේ මිනවලායේ කියන්නේ ඒ ඒ ඒ වල බව නැති යනවා. වාට්ට බව. වෘත්තයක් නෑ ඊට පස්සේ. ඒක තමයි අට අට විමෝ අටවෙනි විමෝක්ෂය. මේ තේරෙන භාෂාවෙන් කිය අපි කතා කරලා තියෙන නිසා බොහෝ දුරට සංඥා වේදෙන් නිරෝධයක් කතා කළා විශේෂයෙන් අරුත්තමාවිය ධම්මදින්නාව. එතකොට ඉමේකෝ ආනන්ද අත්ථ විමෝක හිත ගලවා ගන්න පුළුවන් විදි අතෝය ඒක වර්ධනය කරගන්න භාවිතා කරන්න පුළුවන් නමුත් හිතට ගැල වුණා නේද කියලා තේනවා සමහර පුංචි පුංචි ගැලවිල්ල නිරෝධ සමාපත් නිරෝධයට එනකොට සම්පූර්ණයෙන් සංඥා වේදි නිරෝධ එනකොට ආයෙ ගැට ගැහෙන්නම නැති අර සම්පූර්ණ ගැළවිල්ල ලනුත් කියලා කියලා ගැට ගැහෙන්න සංඥා නිල සංඥා නා සංඥා අතර චූටි තංගුස් වගේ පුංචි මුලක් හරි තියෙනවා. ගැට ගැහෙන ගුණාත්මක ගැට ගැහෙනවා. ලොකු ඒවාට වඩා. තංගුස් ගැටයක් ගලවන්න අමාරු වගේ නිල සංඥා නා සංඥා අතර ඇලුම් කරොත් ඒක ගලව ගන්න අමාරු මොකද ඒකේ නිරෝධයමයි කියලා හිතෙනවා. ඒ නිසා තමයි ඒක භවග්‍රය කියන්නේ. භවයේ කෙලවරම. ඒතර බුදුහාමුදුරු දේශනා කරන ආනන්ද මෙන්න මේකයි විමෝක්ෂ අත. ගැලවිලි අත. ගැලුණා කියලා Tamanta තේරෙන විදියට. ඉතින් යොන්න කියන දේ අපි ඉගෙන ගන්නේ උබතෝ භාගෙ මුත්ත කියන එකට මේක අර අර විඥාන ත්‍ිටි තේරුම් ගත්තාම ඒකේ විදිය මතුවෙන විදිය නැති වෙන විදිය පවතින විදිය තේරුම් ගත්තාම ඒකේ අවාසිය තේරුම් ගත්තාම සත්‍ය අවබෝධයක වෙනවා. එතකොට යාට පඤ්ඤා විමුක්තයි. මෙන්න මේ අත යතෝකෝ ආනන්දිමේ අට්ඨ විමුක්ඛේ මේ විමෝක්ෂ අතට අනුලෝමම්පි සමානුකූලව එකින් එකට එකින් එකට එකින් එකට සියුම් කරගෙන සියුම් කරගෙන පව ඇතුළු වෙන්න පුළුවන් ඇතුළු කරන්න පුළුවන් නම් විඥාන ස්වરૂපය අපි මම මනස දියුණු කරනවා කියන වචනේ කියන්නේ එතකොට ඒක දිනු කරන්න හදන හින්දා අපි මනස හලහලා හලහලා හලහලා ඇවිල්ලා මනසේ ගුරුසු බවන් හලහලා කියනපත්. ඒකට අනුලෝම වශයෙන් ඒකට සම සමවදිනවා. කියන් තමන්ට අත් දෙකම ලැබෙනවා. පතිලෝමම්පි සමාපජ්ජති. ඒකට නිය සංඥාන ආසඤ්ඤාතන ඒකින් ඒක ඊළඟ නැති කිංචයකට යන හැටි. නැති කිංචයක ඊට පස්සේ ආකින්චඤ්ඤාතරින් පස්සේ ආකාස විඥානංචාත විඥානන් පස්සේ යන ආකාසානංචාත එතකොට ගොරෝසු වෙන සත්‍යම් එහෙම යන්නත් පුළුවන් යාට මොකද යා දන්නවා මොකද්ද වෙන්නේ කියලා ඒක යත්‍ත්‍චිකම් කොයි විදිහටද කැමති කොතෙන්ද කැමති කොයි වෙලාවද කැමති කොච්චර කලක් ඒකට යන්න ඕනද කියලා පුළුවන් නම් ඒ හැම හැම වෙලාවෙම යාට යන්න පුළුවන් තත්ත්වය හදාගන්න මනස. ඒ කියන්නේ දැන් මෙතෙන්දී යන්න එතන තමයි භාවිත මනසක් ඇති කරනවා. භාවනා කරනවා කියන්නේ ඒකයි ඕන වෙලාවක. ඒක කරන්න පුළුවන් තත්ත්වයට යනවා. ඊට පස්සේ ආසවානංච කය ඊට පස්සේ ඉන්සයි ආශ්‍රව සම්පූර්ණයෙන් අයින් කරලා තිනවා මේ නීව සංඥා නාසඤ්ඤ තත්ත්වේවත් නිත්‍ය සත්‍යයක් කියලා හිතෙන්නේ නැහැ. චූටි ලොකු කාම්ප චූටිල චූටිලිය තංගුස් වගේන එකක් ගැට ගැහෙන්න දෙන්නේ නැහැ ඊට පස්සේ. අනාශ්‍ර වෙනවා කියවේ එකයි. ඒකටවත් දෙන්නේ නැහැ. කාමාශ්‍ර භවආශ්‍රව විශේෂයෙන් දෙන්නේ භවි භවආශ්‍රවයි අවිජ්ජාශ්‍රවයි. ඒ දෙකෙනුත් තයිනවා. චේතු අසමානන්ත කය අනාසවං අනාස්ස වූ චේතු මුත්‍යක් ලැබෙනවා. පඤ්ඤා විමුක්ති. දිත්තේව ධම්මේ මේ මේ අද්දකින් ගොන්න තියෙද්දීම මේ කන්ද භේදයෙන් පස්සේ නෙවෙයි මේ කන්දයක් තියෙන මේ දැන් එකතු කරගත්ත රූප වේදනා සංඥා සංකාර විඥාන පහත් එක්ක වැඩ කරගෙන යන කාල සීමාව තුලදීම සයන් අභිඤ්ඤා සච්චිකත්ව තමම්ම විශේෂ වශයෙන් මේකේ පෙනිලා පෙනිලා අවබෝධ වෙලා තේරිලා සත්‍යගතවා කියන තමම්ම දිවගාල බලලා වැරදි විදිහට නෙමෙයි ditthya අනුසයක් ඇති ditthya ආශ්‍රයක් ඇති එහෙම නෙවෙයි උපසම්පද්ද විහෙරති අයං උච්චතානන්ද බික්ඛු උබතෝ භාග විමුක්තෝ උබතෝ භාග විමුක්ති කියන්නේ ඒ ටිකටයි කියලා උනාසි ඒ කියන්නේ හැම පැත්තෙම නිදහස් වෙලා ඒකට ඉමාචානන්ද උබතෝ භාග විමුක්තිය ආනන්දමේ උබතෝ භාග විමුක්ති කියන්නේ දෙපැත්තෙම අවබෝධය ඇවිල්ලා මිදෙන මිදිල්ලෙන් එහා අඤ්ඤා ඔබ ඔබතෝ භාගමුත්තු වෙන ඔබතෝ භාගමුත්‍යා උත්තරීතර හෝ පණිතතවන ඊටහා ආයි විමුක්තියක් කියන සත්‍යයක් කියන්නේ නැහැ. අර උපචීව සූත්‍රයේ ඔය පාරායන වල තියෙනවා ඒක දිහා මේ නාම කයෙන් අයින් වෙනවා කියලා මුනිවරයා. ඒ නාම කයෙන් අයින් වුණාම නාමකය එක්ක සම්බන්ධය ගලවා ගත්තාම අහවල් තැනට ගියයි කියලාවත් කියන්න බෑ. ගින්න කොහා ගාතාව සම්පූර්ණ මතක් වෙන්න හරියට ගින්න කොහෙ ගියාද නැති වෙන නිවෙනකොට කොහෙ ගියාද කියලා කියන්න බෑ වගේ. ඔය ඒකේ විශේෂයෙන් නාම කායා විමුක්තෝ කියන එක ගැන හිතන්න. ටිකක් හිතන්න. නිතන්ත මනස දෙන්න. අර වන්දිනී ගුරුව කියන හැමතිස්සෙම මනසට අපි chance එකක් දෙන්න කියලා. ඒ වචනේ හොඳ වගේ අපිට අපි අපිට second chance එකක් හරි දෙනවා කියලා කියන්නේ ඒ වගේ chance එකක් දෙන්නේ අපේම මනසට දෙන්නේ නෑ අපි chance එකක් මේක තේරුම් ගන්න. එතකොට නාම එක්ක තියෙන සම්බන්ධතාවය අයින් කරන්න පුළුවන්. ඒ උපසීය සූත්‍රයේ කියලා බලන්නට සුත්ත නිපාතේ පාරාණ වර්ගයේ අර උපසීව මානව ඔය බාවාරි කියන තාපසේ කිටියෝය මා ඉස්සේ නම් කියන ආන්ධ්‍ර ප්‍රදේශයේ කියලා උත්තරම් බී වෙන පළාත ඔය නාගාර්ජුනී කොණ්ඩ බුද්ධ ගෝසලා ඇත්ත වගේ ඉන්නත් ඒ පැත්තෙම තමයි. ඒ බාවාර්ගික ගෝලෝතික බුදුහාමර හිතින් ප්‍රශ්න හුව ඒකට උන්වහන්සේ කියපු පිළිතුරක් තමයි ඒක. ඉදමෝච භගවා අත්තමනෝ අයස්මා ආනන්දෝ භගතු බාසිතං අබිනන්දි. භාග්‍යතුන් වහන්සේ කිව්වා මානන්දාන්ට ලොකු සතුටක් ඇති වුණා කියලා. ඒ තමයි මේ සූත්‍රයේ මහා නිදාන සූත්‍රයේ අර සක්‍රදේවේන්ද්‍ර උත්ති හාමුදුරු සක්‍රදේවේන්ද්‍ර ටික වගේ අර ධාන්‍ය ගොඩකින් ගෙන වගේ මට තියෙන පුංචි මේ මිලිමීටරයක් විතර ගන්න පුළුවන් වාදනයකට තමයි අරගෙන යම් කියලා අපි කතා කරන්නේ. ලොකු මුත්‍ත්‍ති මුත්‍ත්‍ති නේ ගෙනියන්නේ. එතකොට බුදුහාමුදුරෙන්දී විශේෂයෙන් ආනන්දහාමුදුර කිව්වේ මේක ගැඹුරුයි වුණාට මට තේරෙනවා තේරෙනවා තේරෙනවා වගේ තේරෙන හොඳට තේරෙනවා වගේ කියනකොට බුදුහාකන ආනන්ද මේ ඔය කියපු ටික තේරුම් ගන්න නැති නිසාම තමයි අපි අන්තිමටම අවුල් වෙන්නේ නූල් බෝල පැටලුණා වගේ. ඊට පස්සේ ජරා මරණ තේරුම් ගන්න ආනන්ද ජරා මරණ හේතුවක් සහිතවයි එන්නේ. එහෙම කියලා උන්වහන්සේ මේ කතාව ගිහිලා තණ්හා වේදනාව ළඟට ආවා. තණ්හාව වේදනාව මිශ්‍ර වෙවි මිශ්‍ර වී යනවා. නිසා තණ්හාව නිසා හොයනවා. අර තණ්හම් පරිච්ඡ පරිේශනම් පරිේශනම් පටිච්චලාභ හොයනකොට හම්බ වෙනවා. හම්බු දෙන්නේ මගේ කියලා ගන්නවා. ඊට මගේ විසින් ගත දේ වෙන කෙනෙකුට දම් හම්බ වෙනත් කැමති නෑ. ඒක රකින්න හදනවා. රකින්න හදුවාම තම ඔක්කොම කේලම් කියනවා ගහ බැන ගැන්නේ ඔක්කොම දුක් සමුදාය ඇති වෙන්නේ. මානසික වශයෙන් සමාජ වශයෙන් ඇති වෙන කරදරේ. ඊට පස්සෙ උන්වහන්සේ විශේෂයෙන්ම මේ පස්ස වර්ග දෙක ගැන කතා කළා. අධිවචන සම්පස්ස, පටිඝ සම්පස්ස, යලි කෘතඥතා පූර්වක ඒ විචු පිරිස් සිහිපත් කළ යුතුයි අපිට ඒවා කියලා දුන්නට අවුරුදු 10 12 10 12කට ඊට පස්සේ නාම රූප ගැන කල්යාණ මිත්‍ර තුනට ඉගෙන කතා කළා නාම රූප දෙක එකට යන හැටි නාම රූප පත්‍ය විඥානං ඊට පස්සේ විඥාන පත්‍ය නාම රූපං කියන එකට යන හැටි ඊට පස්සේ විඥානය කැරකෙන හැටි විඥාණය පනින තැන් ඊට පස්සේ විඥාන තීටි විඥාන නාම රූප හදන හැටි නාම රූපත් එක්ක මිශ්‍ර වෙන හැටි මිශ්‍ර වෙලා සත්ව භාවිකයට යන හැටි බාබි කෙනෙක් හදාගන්න හැටි ඊට පස්සේ විඥාන ස්ටේෂන් පවතින තැන් ගැන කියනවා ඊට පස්සේ උන්වහන්සේ එතන ගිහිල්ලා අපිට කියලා දුන්නා මේ මොක්ෂ තියනවා කියලා. ඔය කොයි කෙනෙක් මිදෙන්නත් පුළුවන් කියන එක. මම කොච්චර ප්‍රමාණිකෝල උන්වහන්සේ කියාගෙන ගොරෝසුට මේ අත දිරන එක, කය දිරන එක, හුස්ම නතරන එක ගැන කතා කරලා ඇවිල්ලා අන්තිමේදී විමෝක්ෂ අර්ථ විමෝක්ෂයේ දක්වානන්දාන්ත කියලා දීලා කියෝ ඊට වඩා උත්තරීතර පණීතතර දෙයක් නැහැ කියලා. නිසා අපිට මේ වත මහණීය වූ වන්දනීය ශාස්ත්‍ර වංශකමක් ලැබිලා තියෙනවා. භාග්‍ය සම්පන්නයි. භාග්‍ය සම්පන්නයි. උන්වහන්සේ නමස්කාර වේවා. ධර්ම සාකච්ඡා කරන්නට විශේෂයෙන් අද කතා කරපු ටික මගින් ප්‍රශ්න අහන්න එපා අවසාන වශයෙන් නමුත් දන්න හැටියට ඒ කියන තවත් තුස්සමේ ඥානෙ තියෙනවා, චින්තාමේ ඥානෙ තියෙනවා කියන කත් අවබෝධ ඥානයත් ඇති. එනම් කියන කතා කරනවා නම් ඒක ධර්මය අවබෝධ කරගන්නට කරන උදව්වක්. සම්මා සම්බුදු සරණයි. තථාගතයන් වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් নমස්කාර වේවා. සාදු සාදු සාදු දරුවන් සරණයි. යම්කිසි කෙනෙකුට ප්‍රශ්නයක් හෝ පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය නම් මේක අවස්ථාව කරගන්න කියලා මම ඉල්ලලා හිටිනවා. හොඳයි කවුරුත් නැතුවෙත් ඇති මම මෙහෙම ගෞරවයෙන් යොමු වෙනවා චිත්‍රා රාජපක්ෂ මහත්මියට ඔබතුමීගේ අදහස මේ ගැන අපිට කියලා දෙන්න කියලා තිරුවන් සරණයි තෙරුවන් සරණයි සත්‍යතුමාට කල්යාණ මිත්‍ර හැම දිනාටම යන්නට වඩා ඇත්තටම සාදුකාර ප්‍රවැත්වීමක් තමයි කරන්න අවශ්‍ය. ඒ වගේම තථාගතයන් වහන්සේට ශ්‍රී සද්ධර්ම රත්නයේට සංඝයා වහන්සේලාට එදා සිට අද දක්වා පැවතෙන උන්වහන්සේලාට নমස්කාර කිරීමටයි අවශ්‍ය. සත්‍යජිතමනි ඇත්තටම මේ මේ කොට සහගෙන ඉන්නකොට හිතට ආපු එකම දේ තමයි ඔබතුමා කියපු අර මේ ගැළවීම කියන එක. මේ ගැළවීම කොහොමද සිදු වෙන්නේ කියලා මම පොඩි දෙයක් මතක් කරගන්න පසුගිය සතියේ ඇත්තටම මාගේදී ඒ සම ගැළවිල්ල කියලා අපි කියමුද ගැළවීම කියනකොට ඒකේ තියෙන වෙනකක් වෙන අදහස ගැළවිල්ල කියලා අපි හදමු වචනයක් සමන්ත සිසිලස වෙනුයි. ඒ දිර ඉදික්ෂේන්ද්‍රියට දුසා. ලැබෙන්න හොඳයි සමා වෙන්න. ඒ පසුගිය සතියේ ඇත්තටම අතරමඟදී අයින් වෙලා යන්න සිදු වුණා. එක්තරා ඊටාම කුළුපග ළමින් ආශ්‍රය කරපු කල්යාණ මිත්‍රේ ඊටාම අසාධ්‍ය තත්වෙන් රෝහලේ ඉඳලා ගෙදර එවලා තියෙනවා කැන්සර් රෝගයෙන්. ඉතින් මේ පුද්ගලයා හම් වෙන්න ගියහම ඒ පුද්ගලයාත් එක්ක කතා කරන්න හම්බුණා. ඉතින් කතා කරනකොට මම නිකමට ඇහුවා මොනවද මොනවද ඔබේ හිතේ මේ වෙලාවේ බලෙන්ම එළියට එන්නේ මොනවද කියලා. එතකොට එතුමා මට කියනවා මට මගේ ළමයි දෙන්නම හිතට එනවා. ඒ දෙන්නම තාම බැඳලා නැහැ. ඒක මට හිතට එනවා මම නැති වුණොත් මේ ළමයින්ට කවුද ළමයින්ගේ දේවල් කරන්නේ කියලා. ඒ එක ප්‍රශ්නයක්. ඊළඟට දෙවැනි ප්‍රශ්නෙට කිව්වා මේ ඊටාම හොඳ රැකියාවක් කරපු කෙනෙක් මට බැරි වුණානේ මගේ ඔය පොසිෂන් එකට එහෙම නැත්නම් ඒ තැනට කෙනෙක්ව පුහුණු කරන්න. මම හදිසියෙම මෙහිම වෙලා මම දැනගෙන හිටියේ නෑනේ මට මෙන්න මෙහෙම එකක් තියෙනවා මට ඒ ගැන පසුතැවිල්ලක් තියෙනවා කියලා කිව්වා. ඉතින් ඔය ප්‍රශ්න දෙක උඩ තමයි කතා කරන්න හිතුනේ. ඉතින් ඒ වෙලාවේ ඇත්තටම දේවල් කියලා වැඩක් නැති නිසා ඒ ප්‍රශ්න දෙක ගැන විතරක් කතා කරන්න යෙදුනා. කොහොමද ඒක හිතෙන් අයින් කරගන්න පුළුවන්? තමන් හිතලා කරපු දෙයක්ද කියන එක මට මේ දේ සිදු වුණා ඇරෙන්න මම හිතලා මේ දේ කරේ නෑ නේද කියන එක හිතට ගන්න කියන අදහස තමයි කල්යාණ මිත්‍රයක් වශයෙන් දුන්නේ. ඒ වගේම මේ දේවල් තමා නැති වුනහම තව කෙනෙක් ඉදිරිපත් වෙලා මේ දේවල් කරන්න ඉඩ තියෙනවා නේද කියන එකත් එහෙමත් හිතට ගන්න කියලා උපේක්ෂාවට එන්න කියන එක තමයි ඒ වෙලාවේ හැටියට කියන්න සිදුුනේ. දැන් සත්‍යජිතුමා කියනකොට මේ ගැළවිල්ල ගැන අපිට තේරෙනවා ඔය වෙලේ අවස්ථාවක අපිට ගැළවිල්ලක් නැහැ. අපි කොහේ හරි එල්ලෙනවා. ඉතින් ඒ පුද්ගලයාට ප්‍රශ්න දෙකයි තිබුණේ. සමහරක් වෙලාවට අපේ ඔළුවල ඊට වැඩිය ගොඩක් තියෙන්න පුළුවන්. ඉතින් ඒ ආදී වශයෙන් මේ ගැළවිල්ල කොහෙන්ද සිදු වෙන්නේ කියන එක සත්‍යජීතුමනි යම් කිසි අඩුපාඩුවක් තියෙනවා නම් පැහැදිලි කරලා දෙන්න. ඔබතුමා ඒක අපිට හොඳට විස්තර කළා ඒ සූත්‍රයේ තියෙන හැටියට. ඇත්තටම මේ ගැළවිල්ල ඕලාරික தત્ත්වයේ ඉඳලා ඉතාමත්ම සුකුම தત્ත්වයට යන හැටි තථාගතයන් වහන්සේ විස්තර කරනවා කියලා තමයි මේ අවසාන කොටස් දෙකෙන් තේරුම් ගත්තේ විඥානච්චිති සහ අට විමුක්ක කියන. එතකොට මේ ඇත්තටම අපේ මේතන සැස්ව ඉන්න කල්යාණ මිත්‍රයෝ හැම දිනම මම හිතනවා මේ தත්ත්වය අත්දකලා ඇති නිකන් දිව ගාලා බලලවත් ඇති කියලා මට හිතෙනවා. එවැනි තත්වයකදී දැන් අපි නිකන් උදාහරණයක් අරගෙන බැලුවොත් මොකක් හරි අපි හිතමු මොකක් හරි එවැනි අද්දකීම් ස්වરૂපයක් ඇති වුණා කියලා ඒක අපි නිකන් උදාහරණයකට බැලුවොත් මේ සූත්‍රයේ මේ වචන වලින් කියනකොට හිතුනේ අර ගමනක් යනකොට පහුවෙන තැන් නැවත ප්‍රතිවේක්ෂාවෙන් ආ මෙතන නේද දැන් යනකොට නිකන් එළිය බැලුවම බලන්නවා මේ පහුනේ මෙතන මෙතන වෙන්නේ නැති එහෙම කියන වගේ විඥාණයට දැනෙන ගතියක් ඇති වෙනවා කියන එක තමයි මේ එක එක தত্ত্বවලින් තේරුම් ගියේ ඒ වගේම මේ සුත්තමය වශයෙන් ගන්න මේ ඥානය හුඟා ප්‍රයෝජනවත් වෙනවා කියලා තේරෙනවා ඒ මොකද සතියත් සම්පජඤ්ඤයත් දෙක සිහියත් නොවනත් යෝනිසෝ මනසිකාරයත් ඇතුළට යොමු වෙච්ච හිතත් ඉතාම තීක්ෂණව තියෙන්න ඕනේ කියලා. පොද භාවනාවකදී මේ කොහොමද මේ සිදුවෙන්නේ? මේ වෙලාවේදී නැවතත් මතක් කරන්න කැමති චූලසුඤ්ඤත සූත්‍රය. ඒක පැහැදිලි කරනවා බොහොම සාමාන්‍ය වචන වලින් කොහොමද මේ ඕලාරික මනෝ තත්ත්වයන් එහෙම නැත්නම් අධ්‍යක්ීම් ස්වરૂපයන්ගෙන් අයින් වෙලා ඒ දේ ඒ தත්ත්වය සමා වෙන්න වචන නම් යොදවන්න තේරෙන්නෙම නැහැ කියලා හිතෙනවා. ඒ කොහොමද අර මම හිතන ආසංග මහත්මයා අපිත් එක්ක ඉන්නවා නම් එතුමන්ට පුළුවන් වෙයි චූලසුඤ්ඤත සූත්‍රය මතක නම් අපිට පොඩ්ඩක් මතක් කරන්න. ඒ ඒ தත්ත්වය අර ග්‍රාමයෙන් අරණ්‍යට ගිහිල්ලා ඒ ග්‍රාම සංඥාව ගමේ තිබිච්ච පටලැවිලි දැන් ඔළුවේ නැහැ. දැන් තියෙන්නේ අරණ්‍යයට සම්බන්ධ පටලැවිලි ටික විතරයි. අරණ්‍යයේ තියෙන පටලැවිලි ටික නැති කරන්න මේ කයට සිත ගන්නවා. එතකොට දැන් තියෙන්නේ අර ග්‍රාමයේ තියෙච්ච කලබලවත් අරණ්‍යවත් නෙමෙයි දැන් මේ කයේ තියෙන පටලැවිලි ටික සංඥා තමයි දැන් තියෙන්නේ. ඒ ආදී වශයෙන් ඒ ඒවත් අයින් කරන්න අපි යම් කිසි එක අරමුණක් අපි හිතමු ආනාපානය කියලා ඒ ඒ ඒකට අපි ඒ මනස යොමු වුණාම එතනදී අපිට තේරෙනවා අර කය පුරාම තිබිච්චව ටිකෙන් ටික ඒ සංඥාවල් නැති වෙලා එතෙන්ට විතරක් යොමු වෙච්ච සංඥාවක් තියෙනවා. ඒ ආදී වශයෙන් ආනාපාන සති සූත්‍රය අපිට තථාගතයන් වහන්සේ දේශනා කරනවා පස්සම්බයං කාය සංඛාරා. මේකත් පස්සම්බණය වෙන. එහෙම නැත්නම් අපිට නොදැනෙන තත්වයකට එනවා කියලා. එතනදී මොකද වෙන්නේ? අර ග්‍රාමයේ, අරණ්‍යේ, කයේ සහ අතන රූපය වශයෙන් ගත ආනාපානේ ඒ සියල්ලම ක්‍රමක්‍රමයෙන් අයින් වෙමින් තමයි මේ අතහැරීමෙන් තමයි මේ ගමන යන්නේ කියන එක භාවනාවේදී Tamanට අත්දක ගන්න දැනගන්න පුළුවන් වෙන්නේ ඊටාම හොඳින් සතියත් සම්පජඤ්ඤයත් යෝනිසෝ මානසිකාරයත් යෙදෙවොත් පමණයි කියන එක තමයි තේරුම් අරගෙන තියෙන්නේ. මොකද මේ සති සතියේතුමා අපිට කිව්වා මේක මේ ලැබෙන දෙයක් නැහැ. අවසානයේ මොකද්ද ලැබෙන්නේ මේ සැබෑ මම. කාටද මෙච්චර කාලයක් මම කිව්වේ කියන එක. ඉතින් ඒ ඒ ගැළවීම තවත් විදියකට නම් ලබන්න පුළුවන් කමක් නැහැ කියන එක තමයි දැනට තේරුම් අරගෙන තියෙන්නේ සුත්තමේ වශයෙන් තේරුම් ගත්ත දේ චින්තාමය වශයෙන් හිතන්න පුළුවන් ඒ වගේම තමන්ගේ භාවනාවකදී ඒ අත්දැකීම් ඇති වෙන තමන් කියලා හිතන්නත් හොඳ නැහැ ඒ අත්දැකීම් වලදී ඒ නොදැනුණත් ඇත්තටම ඒ ඒ ගැන ප්‍රතිවේක්ෂාවෙන්ම තේරුම් යනවා කියලා හිතෙනවා මේ දේවල් මෙහෙම නේද සිද්ධ වෙන්නේ මෙතන නේද මේ ආදී වශයෙන් මොකද මේ නම් හුඟක් තිබුණාම අපිට ලොකු බයක් තියෙනවා සතරතයන් වහන්සේ අපිට මේ දේශනාවන් දේශනා කරන්නේ නැහැ මේ දේ අපිට කරන්න බැරි නම් උන්වහන්සේ කරන්න බැරි දෙයක් කවදාවත් අපිට කියලා නැහැ කරන්න පුළුවන් දෙයක්මයි අපිට දේශනා කරලා තියෙන්නේ ඉතින් ආනන්ද ආනන්ද ස්වාමීන් වහන්සේට ආනන්ද ස්වාමීන් දේශනා කර මේ දේශනාවත් මම හිතන්නේ අපි හැම දිනාටම හිතට ගන්න හොඳ දෙයක් මේක කරන්න පුළුවන් දෙයක් අපි අපි ඇත්තටම කියනවා නම් කිසිම තැනක පසුතැවිල්ලට ඉඩක් තියන්න හොඳ නෑ කියන එක. අනේ මට මේක තේරෙන්නේ නෑ නේද කියන එක. ඒ தত্ত্বය මොන විදියකින් අපි හරි අපි තුළට ළඟාවීමට අවශ්‍ය ඒ ශක්තිය කියන්න තේරෙන්නේ විශ්ව ශක්තිය කියනවා නොයෙකුත් වචන වලින් කියනවා මොකක් හෝ වේවා ලැබෙන බව නම් ඉතාමත්ම විශ්වාසයක් තියෙනවා තෙරුවන් සරණයි හැමදෙනාටම තෙරුවන් සරණයි චිත්‍රමාත්මේ බොහොම පිං ඔබතුමිය ගැසාස්වලට මම ගෞරවයෙන් පත්මිශ්‍රී මහත්මයාට යොමු වෙනවා ඔබතුමාගේ අදහසත් අපිත් සමග බෙදා ගන්න කියලා තෙරුවන් සරණයි තේරුවන් සරණයි සියලු දෙනාටම ඇත්තම කතා කරන්න තරම් වචන එන්නේ නැහැ ඒ තරම්ම හිතේ තියෙන තත්ත්වය වෙනස් කොහොම වුණත් මෙවැනි සූත්‍රයක් මේ ආකාරයෙන් අපිට අහන්න සලස්වා දුණු ශ්‍රවණට සිසිලස දාට දායක වන මුල් වෙන හැම දිනකටමත් මේ කාරණාව අපිට ඉතා මනාව පැහැදිලි කරලා විස්තර කරලා දුන ගරු සත්‍යජිත් කුමාරට බොහෝ ප්‍රකාණ්‍ය පූර්වකව බොහෝ කුසලත් වේවායි ප්‍රාර්ථනා කරනවා. ඊට වඩා යම මේ වෙලාවේ කියන්න අමාරු පෙරවන් සරණයි. සාදු සාදු බොහොම පින් අපිට අපසිල් දනාමේ ප්‍රාර්ථනා කරමු. මම ගෞරවයෙන් දිල්රුක් මහත්මයාට යොමු වෙනවා ඔබතුමාට ගැදහසත් අපිට සමග බෙදා ගන්න කියලා පෙරවන් සරණයි. අසකටී කුමලිය මම දැනටම පෙරවන් සරණයි. මට විශේෂ අදහසක් නෑ. නමුත් මම මට අර මුල අෂ්ට විමුක්ක තුනේ මුල තුන නම් එච්චරම ඒක තේරුනේ නැහැ. ඒ වගේම ඒක විමුක්ෂ ධර්ම වෙනකොට ඒකේ ඇත්තටම එතනදී මොනව විමුක්ත සත්‍යිකම සඳහන් කළා අපිට විමුක්ෂ ධර්ම වෙන්නේ ඒක මිදෙන මිදීමක් වශයෙන් එතකොට ඒ මිදෙන්නේ මිදෙන්නේ එතකොට මේ සංඥාවෙන්ද කියන එක ගැනත් තව පොඩ්ඩක් මේ තුන පළවෙනි තුන පැහැදිලි කරගන්න පුළුවන් නම් කොහොමද ප්‍රශ්නේ ප්‍රශ්නේ තේරුණ සංඥාවෙන්ද කියන ඒකේ විස්තර විස්තර කරන හොඳයි ඒක හොඳ පැත්තක් හොයාගන්න ඔය සත්‍යීතමනි දැන් එතනදී අර හිතට ආවේක දැක්කම අපි අර කලින් ඉගෙනගත්තු පොට්ටපාද සූත්‍රයේ එන මේ අபிසඤ්ඤා නිරෝධ එහෙම තත්ත්වයක් තමයි දැනගෙන හිටියේ දැන් මෙතනදී එකකොට ඒක කොහොමද ගලපගන්නේ කියන එක තමයි හිතට ආවේ දැන් දැන් මතක් කරපු එක බොහොම හොඳයිනේ දැන් ඒක මේ මේ මේ ඔළුවට ආවේ නෑ දැන් ඒකම තමයි වෙන්නේ ඔය ගැළවිල්ල කිව්වේ ඒකයි අபிසඤ්ඤා නිරෝධය කියන්නේ වෙන මේ සංඥාවට එනකොට අර සංඥාවෙන් ගැලවිල්ලක් එනවා. කාමච්ඡන්දෙන් ගැලවිල්ලක් එනවා රූපී රූපානිපස්සේ තියෙනකොට. ඒකයි ඔය වෙන්නේ. ඒ බොහෝම හොඳයි අபிසංඥා නිරෝධ වචනේ ආපේ. ඒ අபிසංඥා නිරෝධය තමයි මේ මේ සංඥා පුරුදු කරනකොට අර සංඥාව හැලිලා යනවා. එතකොට අර අර සංඥාවෙන් ලොකු අර පීටවත් පහළ පෙළේ අපි අපි තේරෙන විදිහට ගත්තොත් කාම සංඥාවෙන් ගැලවිල්ලක් එනවා පළවෙනි ධ්‍යානට එනකොට. ඒක තමයි අபிසංඥාව කියන්නේ. එක සංඥාවක් දිනුක් සික්ඛායේක ආසඤ්ඤා උපජ්ජන්ත සික්ඛා නිවිජ්ජා. පුරුදු කළාම මනෝ මනෝ කියන එක පුරුදු කරන්න පුළුවන් එකක්. මනසට දෙන මාත්‍රිකා. දැන් මනසට මාත්‍රිකා වැඩිනේ. මනසට මාත්‍රිකාවක් දෙන කුසල මාත්‍රිකාවක්. බුදුහාමරේකට කියන්නේ මේ කවදාවත් මනෝ නසබ්බතෝ මනෝ නිවාරේ න මනෝ යතත්තමාගත මොනහරි දෙයක් නිසා මනස සංයත වෙනවා නම් ඒකෙන් මනස මේ ඒකට දිගට හිතන්න දෙන්න මනස ඒ කුසල පපංචයට ගන්න ඒ වචනේ හොඳ නැහැ. නමුත් ඒකට ගන්න. ඒ පුරුදු කියලා ගන්න. ඒක තමයි සික්කායේ ඒකාසඤ්ඤා නිරුද්ධාන්ත කියවේ. මනසට පුරුදු කළාම කාම සංඥාව අයින් වෙනවා. අපි හිතමු බුද්ධානුස්සතිය නැත්තම් අර දැන් කියපු හැටියට ආනාපාන සති සංඥාව. ඔය අපි දැන් ඉගෙන ගන්න සති නිමිති කියලා. ඒක පුරුදු කරාම අනිත් සංඥාව නැති වෙනවා. ඒක තමයි රූපී රූපානිපස්සති. එයාට තමන් රූපී බවක් තේරෙනවා. ඒ වගේම මනස රූපයක් එක්කමයි පැටලෙලා ඉන්නේ තාම. ඒක ඒකට අපි කියන කර්මස්ථානයක් වෙන්න පුළුවන්. ඒකේ පටිවි කසිනයක් වෙන්න පුළුවන්. මෛත්‍රිය වෙන්න පුළුවන්. මෛත්‍රියේ සත්ත්ව සංඥා මෛත්‍රියට සත්ත්ව සංඥා ගොඩක් ගන්නවා. තාත්ත සූපත් වේවා, ගුරුතුමා සූපත් වේවා, ගුරුතුමී සූපත් වේවා කියලා හරි හිතනවා නම්. මම උදාහරණ දෙක පමණයි කියන්නේ. ඒකට තමන් රූපී භාවයේ ඉන්නව අනිත් අර රූපත් එක්කම යනවා එතකොට. එතකොට අර සුබන්තේ ආදමුත්තෝ කියන්නේ එතකොට අර සූපත් බව කියන එක සංඥාවම ගන්න. අනිත් අය සූපත් වෙලා ඉන්නවා නම් හොඳයි නේද කියන එක අදහස ගන්න. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ඒකට ගන්න එකයි ඒ තුන්වෙනි එකට. දෙවෙනි එක මං කියව මට තේරෙන්නේ නැහැ. ඒක ඒක අධ්‍යාත්මං අරූප සංඤී බහිද්ධා රූපානි පස්සති කියන එක තේරෙන්නේ නැහැ නිකන් හිතලුවක් හැටියට කියන්න පුළුවන් මොලේ මොළයේ සද්දේ දිවහරහා එන එච්චරයි ඒක වැඩක් නෑ තියෙන. නමුත් අනිත් දෙක හිතා ගන්න පුළුවන්. බොහොම හොඳයි මේ පුත්තපාද ඇත්තට කියලා දුන්න කතන්දරේම තමයි ඔය. මේ වචන මතක් කර දුන්නේ ගැන බොහොම ප්‍රසන්නතාව පූර්වක වෙනවා. බොහොම පින් බුදු සරණයි. දෙකේ වල් සරණයි බොහොම පින් සතුටු. පුළුවන් සමය කතා කරන්න කොහොමද ප්‍රතිදිත් මාට ගොඩක්ම මේ පිළිසිද්ධ වෙනවා ඇත්තටම මේ ඇත්තටම මේ අපිට මේ දේවල් නිවැරදිව කියලා දෙන එක ගැන මේ ඉතින් ගැළවීම ගැන නම් ඉතින් මේ හිතා ගන්න අමාරුයි මොන විදිහටද මේ ගැළවෙන්නේ කියලා ඉතින් අපි මේ ධර්ම මාර්ගයේ යන නිසා යන්තම් පොඩ්ඩක් හරි ගැළවිලා කියලා නම් තේරෙනවා මොකද අපි මේ මාර්ගය පිළිපදිනවා අපිට පුළුවන් විදිහට මට කියන්න තියෙන මේ ටික තමයි ඔබ සියලු දෙනාටම තේරුම් ගන්න. එතෙන්දී මම කතා කරන්නද? හොඳයි ගැලවිල්ල කිව්වහම අපි මෙහෙම හිතමු අපි ප්‍රාණඝාතයෙන් ගැලවිලා ඉන්නවා ඒක කරන්නේ නෑ දැන් ඒ ඒ ආජීවස්තුන් කිසිලෙක් ගත්තාම අපි ගැලවිලා ඉන්නවා කේලම් කීමෙන් අපි ගැලවිලා ඉන්නවා කියලා. අපි ගැලවිලා ඒක ලොකු සතුටක් දෙනවා නේ අපි කේලම් කියන්නේ කියලා. ලෝකයේ මේ සල්ලේක පරියාය කියලා සූත්‍රයක් තියෙනවා. ඒක කියවලා බලන්නට. ඒකේ තියෙනවා හුඟක් වෙලාවට අනිත් අය මෙහෙම වුණාට මම මෙහෙම වෙන්නේ කියලා ওই චුන්දහාන්තරන්ට කියන්නේ. ඒක ගැන හිතනකොට ඒක තමයි ගැළවිල්ල වෙන්නේ මෙතෙන්ට. පස්සේ අර දික්ටි වශයෙන්ුත් තියෙනවා ලියලියා යනවා. රූපය නෙවෙයි මං මෙතෙන්ට කියන්නේ රූපය නෙවෙයි සත්‍යදී එයාට දැනෙන වින්දන නෙවෙයි සත්‍යදී එයාගේ ඔළුවේ හරහදු වෙන මතක නෙවෙයි සත්‍යදී එයාට ඇති වෙන රාග දෝෂ මෝහ කරුණා මෛත්‍රී සිටිවිලි නෙවෙයි සත්‍යදී එයාට දැනෙන ගතිය නෙවෙයි සත්‍යදී කියලා ගත්තාම අර සත්‍ය භාවයෙන් ගැලවෙනවා හැබැයි පුද්ගල භාවයේ දිනු කරන්න පුළුවන් කරුණා මෛත්‍රී සංසංකාර ඇති ඒකින්ද ඒ ධර්මාර්ගයේ යෑමම තමා ගැලවිල්ල කියන්නේ ඉහද යන්නේ සත්‍යාගතයන් වහන්සේගෙන ආදරෙන් සිටින්න ශ්‍රද්ධාවෙන් සිටින්න ධර්මයේගෙන ගෞරවාන්විතව ධර්මයේ ගන්ත මම ධර්මයේ ගන්ත මං දැස්තිද කියලා එකහන ඊළඟට අර කලින් සූත්‍රයට කලින් කතාවට අනුව කියනවා නම් සමාවෙන්ට මේ කතරේ එකතු වෙනවාද අපි සාකච්ඡා කළා මේ මේ සවන්ත සිස්ලසේදීම ගිලාන කියලා සූත්‍රය සෝතාපට්ටි සංයුත්තේ මම හිතන සංයත වර්ගයේ වගේ තියෙන්නේ. සෝතාපට්ටි සංයුත්තේ තියෙන ශුන්්‍යත වර්ගයේ. ගිලාන සූත්‍රයේ මහානාම බුදුහාමුදුර කියලා දෙන හැටි ලෙඩෙක් වුණාම ඔය අර ලෙඩා බලන්න ගිය කතාවට ඉතින්දි කොහොමද ඔය කියපු தත්ත්වෙන් බුදුහාමුදුරයාට කියනවා ඒකේ කියලා බලන්න ගිලාන සූත්‍රේ සෝතාපට්ටි සංයුත්තේ සුන්නිත වාග්ගයේ මට මතක හැටියට සම්මා සම්බුද්ධ සරණයි ඒතර ගැලවිල්ල කියන එක තියෙනවා ඒ සතුටින් ඉන්න කුසල සතුටින් ඉන්න කරුණා මෛත්‍රිය වැඩි කරගෙන ඉතරයි තියෙන්නේ. යන්දු ඒකම තමයි බොහොම පින් කල්යාණ මිත්‍රාට බුදු සරණයි බුදු සරණයි. තෙරුවන් සරණයි සත්‍යජිත්තුමා ඇතුළු කල්යාණ මිත්‍රයන්ගෙන් අවසරයි. ඇත්තටම මේ මේ සූත්‍රය මට මේ කියවනකොට මම ඇත්තටම මේ සත්‍යජිත් තුමාට බොහොම පින් සහ සමන්ත සිතට බොහොම පින් මොකද මේ අපිට මේ ඇත්තටම මේ සත්‍යයකට වතාවක් හරි මෙහෙම සම්බන්ධ වෙලා කතා කිරීම සහ හුම්කම් දීම කතා නොකරත් හරි මේ ඒකට තුල මම හැමදාම කියන වාගේ අපේ ඊනම් ඒකට යොමු වීමේ ගතියක් සතියට සැරයක් හරි යොමු වෙනවා කියන එකත් සූත්‍රයක් කියවන්න යොමු වෙනවා කියන එකත් ඒකත් මම හිතන්නේ අපේ ධර්මාගේ කොටසක් සහ ඒ ධර්මාගේ තල්ලුවක් ලැබීමට හේතු වෙනවා කියලා. මේ මේ සූත්‍රය ගත්තපුවාම හරීම ගැඹුරුයි. මම දැන් තුන් හතර පාරක් කියවුවා. ඒ ගොඩක් දේවල් මට තේරෙන්නේ. අර කිව්වාගේ අපි හැම වෙලාවෙම මම කාටවත් පැහැදිලි කරනවා නෙවෙයි අපිට නොතේරෙන තැනින් කරාම තමයි අපි හැම වෙලාවෙම මේක හොයන්න ඕනේ කියන එක තමයි මගේ අදහස. දැන් මෙන්න මේ මේ සූත්‍ර බාහනමේ අන්තිමට කියන හර ලස්සන දෙයක් අපි ගොඩක් අයට මේක කියලා දෙන්න බෑ කියලා දෙන්න පුළුවන්කමක් තියෙනවා නම් මේකට රහත් වෙලා ඉන්න ඕනේ රහත් ඵලයට පැමිණලා ඉන්න ඕනේ අපි ඔක්කොම උත්සාහ කරන්නේ එතනට ය아가න්න මේ මාර්ගයක් හදාගන්න ඕනේ නැත්නම් ඒකන්ට ය아가න්න උත්සාහයක් ගන්නවා දැන් මේකේ මේ උබතෝ භාග විමුක්ත කියන එකේ සිංහල පරිවර්තනයේ විතර මේ තියෙන ආරෝප සමාපත්තියෙන් රූපකාය කෙරෙන්ද මාර්ගයෙන් නාමකාය කෙරෙහිද දෙපයින්ම මිදුනේ කියලා. මන්නේ අරූප සමාපත්තිය අපි අහලා තියෙන්නේ රූපේ රූපේ අරූප සමාපත්තියට යනකොට රූප බව ඉක්මලානේ. හැබැයි අරූප සමාපත්තියෙන් රූපකාය කෙරෙහි. එතකොට එතන ප්‍රශ්නයක් තියෙනවනේ අපිට හිතන්න. ප්‍රශ්නය කියන්නේ ප්‍රශ්නයක් නෙවෙයි නොතේරෙන බවක් තේරෙනවා නේද? අනේ එතන තමයි අපි ඉන්න ඕනේ කියන එකයි මම මම හැම වෙලාවෙම දකින්නේ. මොකද අපිට සූත්‍රයක් කියවපු ගමන් හරි තව කෙනෙක් කිව්ව ගමන්ම තේරෙනවා නම් ඒ කියන්නේ අත්‍තරම තේරෙලා නැහැ. මේක ප්‍රායෝගික ධර්මතාවය. මේ බුදුරණවහන්සේ කියලා දීලා තියෙන්නේ සබ්ජෙක්ට් එකක් ඉගෙනීමක් නෙමෙයි නමුත් අපිට දැන් අර පොත කියවන්න තියෙනවා. ඒ කියලා දෙන්නේ ඒ වෙනකොට ඉන්දියාවේ තිබිච්ච වචන පාලි භාෂාවෙන් අපිට දැන් සිංහලෙන් කියවන්න පුළුවන්. නමුත් පාලි භාෂාවෙන් ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ කිව්වේ පාලි භාෂාව ඒ වෙනකොට භාවිත කරපු වචන. එතකොට ඒ වචන වලින් කියන්නේ සාමාන්‍ය මිනිස්සු බෙදිනදා භාවිත කරපු වචන වලින් ඒ බුදුරජාණන් වහන්සේ කිව්වේ ඒ ප්‍රායෝගික තත්ත්වයට තමන් ගමන් කරන්න ඕනේ කොහොමද කියන එක. ඒක හිතන්න ඕනේ කොහොමද කියන එක. එතකොට දැන් අපිට වෙලා තියෙන දැන් මේ වෙනකොට වෙලා තියෙන්නේ මේ pāli භාෂාවේ අපිට ඇත්තම pāli භාෂාව දන්නේ නැතිකම එකක් දෙවෙනි එක සිංහලට පරිවර්තනය වුණා වුණත් ඒ පරිවර්තනය තුල වුණත් අපිට හරිම අදහස එන්නේ අනේක අපි නොතේරුවා කියන තැනම තමයි මේ වෙලාවේ ඉන්න ඕනේ කියන එක මේ තේරුම් ගත්තා. දැන් මේකේ උපතෝ භාවිතය කියන අරූප සමාපත්තිය රූපකාය කියලා. ඒතකොට අරූප සමාපත්තියට යනකොට අපි දන්නවා රූප يعني මුලින්ම හතරවෙනි ධානය පහ වුණාට පස්සේ තමයි අරුප සමාපත්තිය වෙන්නේ. අරුප සමාපත්තිය රූපකාය කෙරෙන විදිහට. ඒක රූපයක් කොහෙද අරුප සමාපත්තිය. එහෙම හිතනවා කියලා මම හිතන හැමෝටම කියන්නේ මේක රුපේනවා කියලා ඇට්ලිස්ට් හිතනවා නම් එතන එතනින් ඉහත් තවදුරටත් එතන එතන භාෂාව පාවිච්චිලා තියෙන හරි. මට කියව මම කියවලා නැහැ ඔය ටික කියපු අන්තිම වචනෙන් තේරෙන අරූප සමාපත්තිය සතිය උදව් කරගෙන රූපකායෙන් නිදහස් වෙනවා කියන එක. අපි දන්නවනේ සතිජස්මාන මෙහෙම අපි දන්නවනේ ආරූප සමාපත්තිය කියන්නේම රූපයක් නැහැ නේද? නෑ ඒක තමයි කියන්නේ. ඒක උදව්වක් කරගෙන අරක පහු කරගෙන අර අபிසඤ්ඤා නිරෝධ කියන වචනේ ආයිජන්ට. ඒක ගත්තාම හරියනවා කියලා මට හිතෙන්නේ. ඒ අරූප සමාපත්තියේ උදව්වෙන් රූපකයින් ඇති නැති වෙන අයින් වෙනවා කියන එක. දැන් මේක හොඳයි කතා කරන හැම පැත්තක්ම හොඳයි. ඒ ඒ වචනේ මතක් කරපෙකත් හොඳයි. ඒ අර නාමකයි නිදහස් වෙනවා කියන එක අර උපසීහ උපසීවට උපසීවත බුදුහාම කිව්වේ කියලා අප මේ අද සාකච්ඡා කරා නේද මේ නාමකයි ගන් වෙනවා කියලා ඒක ගැන උතෙන්දිත් කතා කරපේ කොහොඳයි ඒවා මුනි නාමකායා විමුක්තු කියලා ඒක තමයි මාර්ගයෙන් එන්නේ කියපේක බොහොම හොඳ කතාවක් ඒක ඒක බොහොම හොඳ බොහොම පිං ඒ ටිකට. අර අරකේ භාෂාව මම හිතන ගැඹුරට කියලා තියෙන හෙළබසින් ඒකයි මම හිතනවා. නැත්තම් මට හිතෙන්නේ ඒක හරියට පරිවර්තනය වෙලා තියෙනවා කියන අදහසයි. සමන්නේ කියන්න බුදු සරණයි. එරොන්තරයි සබ්ලිස්මන් නේ මම කිව්වේ මේ භාෂා පරිවර්තනේ මට නොක්ෂණතාව. ඒ කියන්නේ මේකේ ඒ කියන්න හදන දේ මට එකපාරට ඔළුවට යන්නේ නැහැ. මේ ඊළඟ එක තමයි මේක අපිට හිතන්න ඕන දෙයක් කියන එක මම මේ highlight කරන්න මේ මේ සිතුනේ අද ධර්ම සාකච්ඡාවේදී දැන් එතකොට ඊළඟ එක තමයි දැන් මේ ශ්‍රමේකත්ම අෂ්ට විමුක්තිය ගැන කතා කරනවානේ. එතන මේ අෂ්ට විමුක්තිය ගැනම කතා කරනකොට මේ එක එක වෙලාවේදී දැන් පළවෙනි එක තමයි රූපී මම මේ සිංහල එක පොඩ බලාගෙන කියවන්නේ. රූපී ඌයේ කියන එක එතන රූප ධානයේ අසින්දකී කියන එක වගේ දේවල් එකපාරට ගෝචර වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇත්තටම මේක ගෝචර වෙන්න ඕනේ ප්‍රඥාවට කියන එක තමයි මට තේරෙන්නේ. මට හිතෙන්නේ. එතකොට මේ වචන වලින් අපි තේරුම් ගන්න උත්සාහ කරාට ඒක තේරෙන්නේ නැහැ. ඒකම තමයි මම හිතන්නේ අපි හොයන්න ආය නැවත නැවත පෙළඹෙන්න කියන හැඟීම තමයි මට තියෙන්නේ. මම මම හිතන්නේ. තේරුම් ගන්න. තෙරුවන් සරණයි බොහොම පිං චින්තක මහත්මයා. ඔබම මට තේරෙන්නේ දැන් මටත් ඔය විදිහම අදහස් තියෙනවා තිබුණා. ඒක මම නම් හිතුවේ මගේ දිට්ඨිය කියලයි. මොකද මගේ අදහස දැන් වෙලාවට දැන් මට සමහර වෙලාවට තේරෙන්නේ නැහැ මම මට තේරෙන්නේ නැති දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් මම තේරුම් ගන්න උත්සාහ කරද්දී සමහර වෙලාවට මගේ අදහසකින් අදහසක් ම ඒකට විරුද්ධව තියෙන තැන් මට පිළිලා තියෙනවා. දැන් මෙතෙන්දී නම් මට තේරුනේ අතෝසෙන් චින්තක මහත්මයා හදන්නේ උත්සාහ කරන්න තේරුම් ගන්න සත්‍යතුමා පැහැදිලි කරලා දෙන්නේ තේරුම් කරන්න. ඉතින් මේ දෙක එක සම්බන්ධය ඇති කරගත්තොත් ඉතින් දෙන්න දෙගොල්ලන්ටම ප්‍රයෝජනවත් වෙයි කියලා මට හිතෙනවා. මම ගෞරවයෙන් අපේ දලුවත් මහත්මයාට ආරාධනා කරනවා ඔබතුමත් මේකට අපිට සම්බන්ධ වෙන්න කියලා තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි දලවත් මහත්තයා ඔබතුමා අප සමග සම්බන්ධ වෙලාද? හොඳයි සමහරට දරුවක් මාත්මගේ කතාන්ට මට නම් ඇහෙන්නේ ඇත්තටම මට තේරුණේ සත්‍යතුමනේ දැන් ඔබතුමා කිව්ව දේ දැන් මම උදාහරණයක් ගත්තාම දැන් උපෝසත සීලය සමාදන් වෙච්ච වෙලාවට අපි කියනවා අපි මත්පැනෙන් දුර වෙලයි කියලා. ඉතින් උපෝසත සීලය කියන්නේ මත්පැනෙන් දුර වීම තමයි. අර්ථින්තක මාත්‍ය කියනවා. නමුත් උපෝසත සීලය සමාදන් වුණාම මත්පැනෙන් දුර වෙනවා. ඉතින් මේ වගේම කතාසක් තමයි දැන් මට තේරෙන්නේ මේ අරූපී ධානයේදී රූපී தත්යෙන් මිදෙනවා කියන එක. සෝ ඒක ඒ නිසයි මේ මේ ගැටලුව තියෙන්නේ. ඉතින් අපිට අර ටිකක් තේරුම් ගන්න ටිකක් පැහැදිලි කරගන්න අවශ්‍යයි කියන මම හිතන්නේ දලොත් මාත් මේ මෙසේජ් එකක් දීලා තියෙනවා එතුමාගේ මයික් එකේ වැඩ කරන්නේ නැහැ කියලා කමන්නේ ඔබතුමාට බොහොම දෙයක් අපිට සම්බන්ධ කරනවාට ඉතින් සත්‍යසුතුමාට මම ඔබතුමාගෙන් නැවතත් පිළිලෙන ඉතනට අවුරුද්දක් අපිට මේක ක්‍රියාවක් අවුරුද්දක් ගිහිල්ලා තේරුම් කරලා දෙන්න කියලා මේ මට එක ප්‍රශ්නයක් ඇතුළේ තියෙන්නේ මටත් තියෙන ප්‍රශ්නයක් තමයි රූපී ධානය කියලා එකක් මෙතන මේ සිංහල පරවර්තනයේ තියෙන රූපී ධානය කියලා මේ මොකද්ද මේ රූපේ ධානය කියන එක මට තේරෙන්නේ නැහැ. එහෙම එකක් තියෙනවද? ඒක මොකක්ද කියලා තොපට මට හොයන්න පැහැදිලි කරලා දෙන්න කියලා මම ඉල්ලන සිතුවා. පෙරවස්සමයි. සම්මා සම්බුද්ධ සරණයි. පුළුවන් තරම් හෙළ බස ලිහිල් කරලා තමයි කතා කරන්න උත්සාහ ගත්තේ මේ මේ විදිහට තේරෙනවද කියලා කලින් හිතන්නේ නැහැ. මේ විදිහට කියන්න ඕනේ කියලා රූපාවචර කියලා වචනයක් කියන්නේ රූපාවචර කියන්නේ රූපයත් එක්ක සම්බන්ධ වෙන එක. ඒකේ ගම් ඒකේ සත්වන් කරන රූපේ තුල තමයි මනස වැඩ කරන්නේ. එතකොට ඒවට කිව්වේ රූපාවචර ධානය කියලා. අපිට දිව පුරුදු වෙලා අනිත් ඒවට අරූපාවචර ධානය කිව්වට මොකද බුදුහාඳුරෝ ඒවට දෙන නම ආයතන. ආකාසානං ඡායතන විඥානං ඡායතන ආයතන කියන වචනේ දෙන්නේ අර විඥානත් ඉති හතක් කතා කරනකොට ඒ ඒ විදිහටම කතා කරන මේ දෙකට ආයතන කියන නම දුන්නා. ත රූපාවචර කිව්වේ දැන් අර බොහොම පුංචිම භාෂාවට කියන තමයි කිව්වේ මේ මේ පුජ්‍යල භාවයක් දැනට තියෙනවානේ මේ මේ පුජ්‍යල භාවය තමයි කතා එක්තරා පුජ්‍යල භාවයක් කතා කරන්නේ සත්ව භාවය තුලින් වෙන් කරගෙන. ඒ කියන්නේ සත්ව භාවය කියන එක තුල තියෙන පංච උපාදානස්කන්ධ. ඒ ඒ කියන්නේ අර කොයිකත් පාම් පිටි කියලා කියන්නේ අන්නේ වගේ. පාම් පිටි වලින් පාම් පිටි කියලා කිව්වට අපි හිතමු ඒ වීට් ෆ්ලවර් වලින් තමා මෆින් හදන්නේ. වීට් ෆ්ලවර් වලින් තමා පාන් හදන්නේ. එක එක වර්ගේ පාන් තියෙන්නේ. ඒ වගේ කේක් හදනවා. පේස්ට්‍රිස් හදනවා. ඒ හදන්න ඕන හැමදේම නූඩ්ල්ස් ඕන එකක් හදනවා අපි. එතකොට ඒ වගේ රූප වින්දන මතක ඒ කියන්නේ සංඥා ඊට පස්සේ සංඛාර සිත්ති වීලි වර්ග හොඳ හොනාරක සහ විඥාන ස්වરૂපයක් කියන ওই පහ තමා මේ අපි ඉන්න ওই හැම යුනිට් එකක්ම හැදලා තියෙන මේ පහේ නමුත් පුජ්‍යල භාවයේ වෙනසක් තියෙන ඒකට හේතුව තමයි කර්ම ක්ෂේත්‍රයක් වෙනස් වෙලා තියෙන හින්දා. ඒකේ ඥානano ඒ තමන්ගේ මෞපියන්ගේ ඒ ඒ ඥාන ඒ සමාන ඥාන කියලගේ ඥානත් එක්ක ඇවිල්ලා ඒක හැදිලා තියෙනවා. ඒ රූපේ මාතුලේ තියෙන එහෙමයි. ඊට පස්සේ කන කාප්තයම අනුවත්. එතෙන්ද පුජ්‍යල භාවය වෙනස් වෙනවා සංඛාරානු සංඥා අනුව සංඛාරති කරගන්නේ යම් වේදේති තං සංජානාති යම් සංජානාති තං විතක්කේති විතක්ක නිසංජාන්නේ කියන දේ විතක්ක කරනවා ඒ සක්කපඤ්ඤ සූත්‍රයට අපි එන එතෙන්දී බුදුහා ඩිංගක් ඒක කනිසත්තරහවත් කියලා තුනක් තියෙනවා එතකොට මේ පුජ්‍යල භාව වෙනසද? ඒ කියන්නේ මම පුජ්‍යල භාවය කියන්නේ දැන් සත්‍යජී කියන පර්සනැලිටි එක වෙනස් ওই පර්සනැලිටි එක වඩා. ඒක සද්ධා විදේ සති සමාධි ප්‍රඥා දියුණු හරි නොදියුණු වෙච්ච අනුව තමයි ඒකේ ගියේ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කච්ච වැඩි අධිතරම තමයි ඒක වෙන්නේ. ඉද්ද මනින් දෙපා යා හොඳද මෙයා හොඳ. එහෙම නෙමෙයි මේ පුජ්‍යල භාවි වෙනස වෙන හැටි. දැන් එතකොට මේ දැන් මම කියන එක්කනා මට ඉදිරිපත් කරන්න තියෙන මූලිකම දේ තමයි අපි එකට කියනවා ඒ දාර්ශනික වචනයක් තියෙන දේහාභිමානී කියලා. අපි ඒකට කියන්නේ රූපය ඩෙන්ටිෆයි කර ගන්නවා කියලා. මම දැන් මට මට પાස්පෝර්ට් එකක් තියෙනවා. ඩ්‍රයිවර් ලයිසන් එකක් තියෙනවා. ID කාඩ් එකක් තියෙනවා. ඒකට මං පෙන්වන්නේ මොකද්ද? මගේ සංකාරද කාමච්ඡන්ද ව්‍යාපාද තීන විදුද්ධච්චද සද්ධා විරිය සත් සමාධි ප්‍රඥාද මගේ ඩෙන්ටි කාඩ් එකේ නෑ මේ නහයයි මූණයි එක්ක තියෙන මනුෂ රූපය ඒ රූපය තම මට මා වශයෙන් ඉදිරිපත් කරන්න තියෙන එක තමයි රූපය කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධේ රූපය ඒ පංච උපාදානස්කන්ධයේ රූපය දැන් ඔන්න පටිඝ සම්පස්සේට එන්න ඕන තැන. අධිවචන සම්පස්සේට එන්න ඕන තැන වෙයි. ඇතුළට ගිහිල්ලා බලමු. අපට තියෙනවද සංඥා සංඥා වලින් තොරව අපිට හිතන්න පුළුවන්ද දැනට සංඥාවලින් තොරව හිතන්න පුළුවන් දැනට පුළුවන්ද හතරවෙනි ධානයට යනතුරු කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කච්ච විචිකිච්ඡාට ආයුබෝවන් කියලා ඒවා ඉරේස් එකක් අරගෙන සති සමාධි ඉරේස් එකකින් ඉරේස් කරලා ගිය ගමන් එනවා සවිතක්කන් සවිචාරන් විතරයි තියෙන්නේ ඩිස්කර්සිව් ෆෝස් නෑ ඊට පස්සේ මට ඕන එක විතරයි මං හිතවන්නේ එත එතෙන්දී වචන තියෙනවා. වචන එන්නේ මොකක් එක්කද? අපි හිතමු බුද්ධානුස්සතිය වඩන්නේ කියලා. බුද්ධානුස්සතිය වඩනවා නම් එතෙන්දී බුද්ධ රූපේ ඒ කියන්නේ බුද්ධ රූපේ කියන්නේ ස්ටැචු එක නෙවෙයි ඒ බුද්ධ භාවයේ පිළිබඳ මට මතක් වෙච්ච දුඟුරු පාන් චීවරයේ ඊට පස්සේ ඇද්දල පාට සාක්‍ය වංශිකේ සිද්ධාර්ථ ගී ඡාවිවර්ණියත් එක්ක එන අර අර කොණ්ඩේ උඩට බැඳලා ඒ විදිහට එන එරිමිනිය ගොතාන හෝ අවිදින හෝ ඒ අසිරිමත් බුද්ධ රූපයක් ඔන්න ඒ ඉමේජ් එක ඔළුවට එන්නේ ඒකට අපි කියන්නේ රූප සංඥා කියලා අපි හිතමු සිද්ධාර්ථ නිරංජනා නදී තීරේ අස්වත්ය ළඟ වාඩි වෙලා ඉන්නවා. බොහොම ගැඹුරු මානසික. දූවිලි පාත පිටාවේ තියෙන දිවා ගෙබෝ අතු පැත්ත කරලා තියෙන. එළුවන් එහෙම ගිහලා එළුවන් දඟලපු තැන් ඒ කට්ටිය අයින් කරපු જાති කාපු කොළ જાති හරකුත් නිදාන ඉන්නවා ඉතින් සිද්ධාර්ථත් එතන ඉන්නවා කියලා ඔන්න අපි හිතනවා ඉතින් අපි හිතනකොට අපිට මතක් වෙනවා ද බෝ මුල් බෝ පාත් ඊට පස්සේ සිද්ධාර්ථ යාගේ දුඹුරු පාට ඔය දැන් තියෙන ලස්සන සුරන්නේ මේ දැන් කාලේ ඔය අප දකින්න පිටු පිරිස්වාමින් තරම් ලස්සන සීවර නෑ ඒ වගේ කතාවක් ඇඳගෙන නමුත් අසිරිමත් ධර්මයන්ට පවා පෙන්න මානසිකත්වය සහිතව ඉන්නවා මින්. මොකද්ද මේ සත්‍යජීගේ ඔළුව හරහා දැන් යන්නේ? ඒ සංඥා එක්ක එන විතර. ඒ වචනත් එක්ක සිද්ධාර්ථ බෝධිය නිරංජනා ඒ වෙලිකලාව ඒවත් එක්ක කියනකොට මං එතන දැකලා නැත්තම් කලින් දැකපු වැලිතලාවයි කලින් දැකපු වෝගහයි කලින් දැකපු එළුවයි කලින් දැකපු හරකුයි කලින් කොහේ හරි දැකපු බුද්ධ පින්තූරයකුයි එක තමයි යන්නේ රූප සංඥා කිවි එක. ඒතර බුද්ධානුස්සතිය මම වඩනකොට කාමච්ඡන්ද ව්‍යාපාද සීනම දුද්ධච්ච කුක්කුච්ච පවන් ගහලා අයින් කරලා ඒ වෙනුවට නැගෙන එකම දේ තමා බුද්ධ පින්තූරේ. දැන් පාම් මතක් වෙන්නේ නැහැ. වංගිඩි මතක් වෙන්නේ නැහැ. පුටු සෙට් මතක් වෙන්නේ නැහැ. කාරිකේ ටයර් මතක් වෙන්නේ නැහැ. සිද්ධාර්ථ ගෞතමයන් පමණයි මට මතක් ඒ සංඥාව තියාගන්න ඕන. එතකොට මේ සංඥාව රූපයි. එතෙන්ද එන්නේ රූප ඥානෙතෝට. ඒකයි කියන්නේ මෙතන. ඊට පස්සේ සිද්ධාර්ථ කියන ඒ නමවත් ඒ මුකුත් මතක් වෙන්නේ නැතුව අපට මනසයාර දැන් මනස පාට කරපු ඒවා ගිහිල්ලා ඉවරයි දැන් මේක මනසේ ඇඳේ ඇඳෙන පින්තූරේ එනවා ප්‍රතිභාග නිමිත්තක් එනවා ඒකට කියන්නේ ප්‍රතිභාගය කියන්නේ ඊට අනුරූපවම එන පින්තූරයක්. ඔය පුංචි කාලේ අපි යාළුවෝද කියලා බලන්නේ නැති ඉස්කෝලේදී යාළුවෝ දෙන්නෙක් කරටත් දාගෙන මත්දහනේ ඉරලංග හේවනට ගිහිල්ලා ඒ හේවනල්ල දිහා බලන අපික පාට කියන 10ට ගණන් කළ උඩ බලමුක අහසෙත් අපි දෙන්නම පේනවා නම් යාළුවෝ කියලා. අන්න ඒ වගේ. අර හේවනල්ල අහසෙත් මට පේනවා. මොකද එදිනෙ හුඟා කන්සන්ට්‍රේෂන් පවර් එකක් අරගන්න ඉන්න. පුංචි කාලේ ඒක වඩාත් තියෙනවා දැනට වඩා. ඒක ඒක තමයි පටිභාගින මිත්‍ය කියන්නේ. අර කරටට දාගෙන අහු උවේ වෙනල්ල දුටුවාම ඒක අහසෙත් පෙනුනා වගේ. දැන් පුළුවන් බලන්න. ඒ වගේ අර සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ගැන මන්දුටු පින්තූරය මා ඇලුම් කළ පින්තූරට අනුව සිහිපත් කරගෙන ගියාම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච විශේෂයෙන් උද්ධච්ච කුක්කුච්චයන් වල ගියාම මත්තුවෙලා එන්නේ අපි එකට කියන මනෝමය පින්තූරය මානසික පින්තූරයක් එනවා ඒකේ වචන තියෙනවා නමුත් රූප නැති තත්ත්වය. ඉතර රූප සංඥාව ඉන්නේ නැහැ නමුත් අර කලින් දැකපු විදිහට. ඒක ප්‍රතිභාග නිමිත්ත හැටියට ගියාට මොකද ඒකෙත් තියෙනවා සවිතක්කං සවිචාරං. ඒ ගැන මට හිතන්න පුළුවන්. මේ කොණ්ඩේ මේ ඇස් දෙක මේ උරරෝම ධාතු මේ පාට කියලා හිතන්න පුළුවන් ඕනනම් හිතන්න ඕනනම් හිතන්න පුළුවන් ඒක තමයි එතකොට ඒක රූප tattweම ඒ ඒ වචන ඒ පැත්තෙමයි හිතන්නේ ඒකේ වචන පහු කරගෙන ගිහිල්ලත් ඊට පස්සේ හිතන සිද්ධාර්ථ ගැන. ඒ ඒතොර මනසට කාමච්ඡන්ද නැති බව මට හිතෙනවා. ව්‍යාපාද නැහැ, තීන මිද්දත් නැහැ. තීන මිද්දත් නැති හිතෙන්නේ. නමුත් සංඥාවක් එක්ක තමයි යන්නේ තාම. අට්ටි සංඥාව උනත් එහෙමයි යනකොට සිද්ධාර්ථ ගතම විතරන්නේ අපි. අට්ටික සංඥාන ගියොත් ඒත් එහෙම සුදු පාට අන්තිමේදී සුදු පාට කියුටිප් එකක් වගේ ඒ විදිහට හරි මතක් වෙනවා. ඒක තමයි ඊළඟට කියන්නේ. ඒකට කියන ප්‍රතිභාග නිමිත්ත කියලා. ඊට අනුරූපව මතක් වෙන දේ. ඒකත් රූපී බව. එතකොට ඒකට අවිතක්කම් අවිචාරණ தත්වෙට ගියාමත් ඒකමයි. එතෙන්දී අනිවාර්යෙන් ඒතකොට කාම කාමරාග වලින් අයින් වෙලා අයින් වෙලා ගියාම එන පීති තියෙනවා. ඒතකොට සවිතක්කං සවිචාරං විවේකජම් පීති සුඛං ඉස්තින් දින්නේ. අර පසුගිය සත්‍ය ඔය ඔය මහමෙනා කියන ආයතනේ පුංචි හාමුදුරුව මම ඔහුගේ නම දන්නේ නෑ. ඒ ඇත්ත ඔය මහ මහග්ගත අපබාන චිත්ත මුක්ති ගැන දේශනය කරා මම කොවිරක් දාන්න සමහර ගුවන් විදුලි නතුරුනා ඒක පණිවිඩයක් විතරයි සමහර දැනුම් දීමක් ගැන හොයලා බලන්න ඒක සමහර විට පීඨය Tamanta යාන්තමට දැනෙන මහග්ගත වෙලා නැහැ කියලා. ඒ ඒ භික්ෂු නම කියපු හැටියට මම මේ සිහිපත් කරන්නේ. එතකොට ඒ ඒ පීති සුඛ උනත් Tamanට දැනෙන්නේ ශරීරේ කොටෙන්ට හරි. ඒකයි රූපී බව කියලා කියන්නේ. රූප ඥාන එන්නේ එතකොට. රූප tattve ඉඳලම රූප රූපයේ රවුමක් නම් ඒ රවුම ඇතුළෙමයි තාම කැරකෙන්නේ. පීති සුඛ දැනෙන්නේ රූපේ තමයි. Tamanට ඇඟට දැනනම් Tamanට ඒක දැනෙන ඔළුවට නම් ඔළුව පේනවා මැදිලා. රූපේ ප්‍රීති සුඛ අපි හිතමු වැක්කිරනා වගේ දැනනවනම් මට තේරෙනවා අද්දකින් පල්ලෙහාට මගේ මේ ශරීරයත් එක්ක මතුවලා ඇවිල්ලා ඒක තේරෙනවා. දාහදිය ගලනවා වගේ තේරෙනවා. මේ පරණ පීටි කියලා කියන පරණ කියන PHA පරණ කියන පැරෙන්නේ නෙවෙයි පරණ කියන පැතිරෙන පීතියක්. ඊට පස්සේ මේක ස්පන්දනය වෙනවා ඊට පස්සේ ඒ පීතියම ඒක දැනෙනවා ඊට පස්සේ ඊට පස්සේ අඩිය උඩක් තියෙන්නේ උඩින් වගේ ඒ කියන්නේ ශරීරේ බර නැති වෙලා යනවා ඒක තමයි පස්සද්දි කියන්නේ එතකොට එතෙන්දි රූප tattweමයි තියෙන්නේ අවිතක්කං අවිචාරං ඊට පස්සේ සමාධිජම් පීතිසුඛං පීතිය සහ සුඛේ සමාධියත් එක්ක දැනෙන්නේ කලින් අර අරකින් අයින් වුණු එක දැනුනේ. එළිය කලබලයක් තිබුණා දොර වහගෙන ඇතුළට ආවා වගේ. දැන් එහෙම නෙවෙයි ඇතුළට ඇවිල්ලා ඉඳගෙන බොහොම ෆෑන් එකක් දාලා නැත්නම් AC එක දාලා මේ කාලේ මෙහි ඇටි දෙන හීට් සින් දාලා වාඩි වෙනවා වගේ. බ්ලැන්කට් එකකුත් කකුල් දෙකට දාගෙන. ඒක තමයි සමාධියම් පිසුක. ඒකෙදි ශරීරය තමයි දැන් රූප తත්වය පහු කරගෙන ඉilla නැහැ. එතකොට පීති සුඛත් පහු කරගෙන ගිහිල්ලා එතකොට පීති ආති විරාග. ප්‍රීතිය කියන මානසිකවය Tamanට මානසිකව වචන පාවිච්චි කර කර ඒ දාන්න ඕනේ ඊට පස්සේ. සුඛේ විතරක් දැනෙනවා. ප්‍රීති කියන වචන පාවිච්චි කර කර හොයන තත්ත්වයක් ඉන්නේ නැහැ. සුඛේ කියන එක කියලා දෙන්න බැරි තත්ත්වය. අවචනීය තත්ත්වයකට එනවා ඊට පස්සේ. ඊට පස්සේ සුකස්සච පහනා දුක්කස්සච පහනා පුබ්බේ සෝමනස්ස දෝමනස්සානං අප්පංගම සොම්නස් දොම්නස් ඔක්කොමත් නැතුව මුළුමැනින් විතක් ਵਿਚාර නම් කතා දිව දැන් හෙල්ලෙන්නේ නැහැ වත් ඔළුව ඔළුවේ දිව හෙල්ලෙන්නේ නැහැ දැන් ඒවා වචන නැහැ දැන් සිද්ධාර්ථ ගෞතම කියන වචනෙවත් එන්නේ නැහැ. අර ඒකත් එක්ක ආපු ඒ පින්තූරයත් එක්ක ආපු සිතවිල්ල පමණයි තියෙන්නේ සමාධිමත් බවට. එතකොට උපේක්ෂාවත් එක්ක එවිල්ලා සම්පූර්ණ උපේක්ඛා සතිපාරිශුද්ධි තත්වයට එනවා එතෙන් දෙත්‍යාට තියෙන රූපී බවත් කියන්නේ මොකද ඒ තාමත් මේ පංච උපාදානස්කන්ධය තුල පළමුවට අයිඩෙන්ටිෆයි කරගත්තු මේ භූත රූපේ පහු කරගෙන ගිහිල්ලා නැහැ කොයික දැනෙන්නේ මේ වචන සංඥානුවයි කියලා යට තේරෙන හින්දා. නමුත් අන්තිමේදී යට තේන මේ හැම දෙයක්ම සිදුවෙන්නේ අවකාශාත්මක බවක් තුළ ඒතකොට තමා රූපී බව පහු කරගෙන යන්නේ. අවකාශාත්මක භව ආකාසානං ඡායතනයේදී දැන් මෙතෙන්දී සංඥා වශයෙන් විතරයි කතා කරන්නේ. රූපී බවට අයිඩුවන් කියලා. ආකාශේ රූප නැහැනේ. ආකාශේ රූප නැහැ. ආකාශය කියන්නේ ස්පේස් එක. එතෙන්දි තමයි පළමු වතාවට රූපේ පහු කරගෙන යන්නේ. රූපේ සම්පූර්ණයෙන් මකල දාලා නැකිලා ගිහිල්ලා. ඒකයි අරූප ධානය කියලා. සමාවෙන්ට ආයතනයේ පුරුදු වචන අරූප සමාපatti නැත්නම් අරූප ආයතන වෙන්නේ එතෙන්දි. ආයතන තත්ත්වයක් ඒකේ ධාන තත්ත්වයක් නෙවෙයි. ඒකෙදි ඒ වචනේ නෑ. විතක්ක ਵਿਚාර නෑ යාට. ඒ නිසා තමයි ගැඹුරු ගැඹුරු නොසෙල්වෙන පදනම් වෙන්නේ. අර ආලාර කාලා මුද්දකරම් පුත් වගේ මහෝත්තම මහානීය ගුරුවරු ඒ தත්ත්වෙ හිටියේ. සිපහු කරන්න අමාරුයි. අර දැන් මතක් කර කල් යන කංගුස් නූල වගේ එක. සියුම් වල ගිහිල්ලා ගැට ගිහිල්ලා තියෙන ඉතින්. ඒක නරක කියන්නේ හැබැයි නරක නෙවෙයි. විපස්සනා විදිහට වටිනවා. නමුත් ආකාසානන්ත අනන්ත අනන්ත අවකාශාත්මක බව. අනන්ත කියන්නේ limitless space කියලා කිව්වහම ඒකේ රූපී නෑ. ඒකයි අරූප කියලා කියන්නේ. ඒ රූපේ තායිබුවන් කියන්නේ අරූප සමාපatti උදව් කරගෙන. අර කලින් කියපු කල්යාණ මිත්‍යා කියනවා ඒ පරිවර්තනේ හෙළ පරිවර්තනයක් ගැඹුරට තියෙන හෙළබසින් මම හිතන එක පරිවර්තනයේ කෙරේ අර මහණිය මහතෙරුන් වහන්සේ ඒ හෙළ සම්පූර්ණ හෙළබසින් පරිවර්තනය කෙරේ කුමරුතුඟ බසට අවිල්ලා ඒකයි එතන හේතුවලා තියෙන්නේ ඒ අරූප සමාපත්තිය උදව් කරගෙන රූපී භවෙන් මනස කලව ගන්නවා අවකාශාත්මක වලට මනස යනවා එච්චරයි තියෙන්නේ ඊට පස්සේ මනසට දෙල්කොල කොස්කොල අඹකොල ෆ්‍රිජ් මතක් වෙන්නේ බුද්ධ රූප සිද්ධාර්ථවත් එන්නේ නැහැ එතෙන්දි රූප සංඥා නැහැ නානත්ත් සංඥානං අමනසිකාරා සබ්බසෝ රූප සංඥානං අත්ංගම රූප සංඥාව දෙල්කොළ අඹකොළ කියන ඒවා මතක් වෙන්නේවත් නැහැ නානත්ත් සංඥානං අමනසිකාරා එක එක රූප වර්ග සංඥා කියන ඒවා මනසටාගේ මනසට මම මේ වචන පාන මනසට දැනෙන්නේ නැහැ මනසට වැටෙන්නේ නැහැ මනසට ඇතුල් වෙන්නේ නැහැ. මනස ගලන්නේ නැහැ ඒවා ඊට පස්සේ. සංඥා. මොකද මනස කියන එක දීවල කියලා. පුජ්‍යල භාවය අසුරුදහන් වෙන්න පටන් ගන්නවා. මේ අහවල් සිංහල භික්ෂුවක් නේද සිංහල බෞද්ධයෙක් නේද සිංහල කාන්තාවක් නේද සිංහල මහත්තෙක් නේද පෙරබසට නේද බුද්ධ ධර්මයට නේද තේරවාදයට ඒ යන ඒ කොම ගැළවිලේ ගැළවිලි ගැළවිලා ගිහිල්ලා දැන් ඒවා තියෙන අවකාශාත්මක බවක් අර අර කොම සංඥා වලින් රූප වලින් අයින් වෙච්ච. එතෙන්දී අරූප tattete යන්නේ මනස. මනස කියන්නේ කතා කරන්න ඕන දෙක මනසනේ පැවැත්මේ එක්සිස්ටන්ස් එකේ මූලික ස්වરૂපය රූප වලින් අයින් වෙනවා. අපි හිතමු දිව්‍ය ලෝකෙින් අපිම කතන්දරේට ලෙජෙන්ඩරි හරි ඕන එක බුත්තරාගතයන් වහන්සේගේ පිණිස අපි මහන්සේගේ වචනය අනුව අදහනවා. තවත් මහණී උත්තමයන් වහන්සේලා කියලා තියෙනවා මේ කාලේ. අපි හිතමු උදාහරණ සතේරන වාසී. තාවතින්සේ අස් ඒ ඉපදිච්ච දේව පුත්‍රයෙකුට දෙල් ගහක් කියන එකක් දන්නාද? නෑ. වද මල් ගහක් කියන එකක් දානවා. පිපිඤ්ඤා කියන එක එයා දන්නවාද? ඒවා ඒ මතකවත් වෙනවද එයාට? පිපිඤ්ඤා මෙහෙමයි කියලා. එයා කන්ඩිෂන් යන්ත්‍රයේ හීටින් යන්ත්‍රයේ ෆර්නස් එක මෙහෙමයි කියලාත් ඒ තාවතින්සේ දේ පුත්‍රිකුරු දේවතාවෙකුට හිතෙනවාද? මම මේ කතන්ද කියන හිතන්න දෙයක් කියන්නේ. අපට මනුස්ස ලෝකයේ මේ මනුස්ස ආයතනත් එක්ක ආපු නිසා මේක තේරෙන්නේ. එතකොට ඒක තමයි රූප සංපත් ඉන්නවා කියන්නේ. රූපී බව එන්නේ කාම බව අයින් වෙච්ච ගම. කාම භවෙන් අයින් වෙච්ච ගම රූපී වෙන්න පටන් ගන්නවා. දැන් කාමී ඉන්නේ. කාමී නෑ. ඊට පස්සේ රූපී වෙනවා. රූපී නෑ. ඊට පස්සේ අරූපී වෙනවා. අරූපී ආවම අවිජ්ජා දිට්ඨියෙන් ඉඳ තියෙනවා ගොඩක්. ඒක හොඳ තැනක් කියලා මෙච්චර වෙලා දෙල්කොලත් එක්ක පොරබදු පෙක්කනාට වලාකුලක් එක්ක වලාකුලක් උඩ නැගලා ඉඳ තියෙන බලන ලස්සනයි කියලා හිතනවා. එචා තමයි ආලාර කාලාමේ අන්තත් নমස්කාර පූර්වක වන්දනා කරලා සිද්ධාර්ථ එතනින් පිටත් වෙලා. එතකොට එතෙන්දි රූප தත්ත්වය, කාමී தත්ත්වය, රූපී தත්ත්වය, අරූපී தත්ත්වය මගහැරිලා යන්න පුළුවන්. ඊට පස්සේ සංඥාවේ තියෙන නිරෝධය. ඒකයි ඔය අන්තිම හරියට කියන්න පටන් මේවා ඉව අල්ලන්න කියන වචනේ තමයි දැන්ද කියන්න පුළුවන් වෙන්නේ. ඒ තමන් තුළ අප තුළ සිද්ධ වෙන සිදුවිල්ල සිදුවීම කියන වචනේ මම අයින් කළා කියන සිදි සිදුවිල්ල හිතවිල්ල හිතවිල්ලක් හිතවිල්ල නෙවෙයි හිතවිල්ලක් ඒ වචන අරගෙන ඩික්ෂනරි දාගන්න. අපේ ආධ්‍යාත්මික මනෝවිද්‍යාවේ ඩික්ෂනරියට වොකබියුලරි ගොඩක් කරගන්න. මොකද භාෂාව අපි හරියට භාෂාව විසින් අපි නොමඟ ආරලා තියෙනවා. නිසා තමයි වන්දිනීය ගුරුතුම නිරන්තරයෙන් කියන්නේ ඔළුවෙන් ඔළුවට කිසි දෙයක් කියන්නේ නැහැ සත්‍ය අවබෝධය කදවතින් හදට යනවා කියලා. ඒක හොඳ කතා. බොහොම හොඳ හොඳ ප්‍රශ්නේ අපිට සිටියම් වගේ GPS වගේ පේනවා ඒ නිසා බුදු සරණයි බුදු සරණයි බුදු සරණට නොතේරුණා නම් කරන්න දෙයක් ඇත්තෙම නම මම සතුටින් කතා කළා බුදු සරණයි පෙරවන් සරණයි බොම් පින් සත්‍යදසමනි මේ නොතේරුම අපේ වරදයි ඔබතුමාගේ වරද නෙවෙයි ඒකෙන් ඒකද කවුරුවත් කියන්නේ නැහැ. මරත් මේ එවල තියෙන මේ ලතින ප්‍රශ්නයක් ඒක බොහොම අමාරුයි කියවගන්න ඔබතුමාට පුළුවන් නම් කියවල බලන්න අවකාශය රූප සංඥා ස්වરૂපයෙන් ඇතිවීම සහ ආකාසඤ්ඤායතන අතර වෙනසක් තියෙනවා නේද? එතකොට මේ ප්‍රශ්නය කතා කරන්න වෙන විදිහක් තියෙන්න ඕන. කතා කරන්න වෙන විදිහක් කියන්නේ පුළුවන් ක්‍රමයක් තියෙන්න ඕන. අවකාශ රූප සංඥා ස්වરૂපයෙන් සංඥා ස්වરૂපයෙන් ඇතිවීම සහ ආකාසානංචාතන අතර වෙනසක් තියෙනවා කියලා. මා අපි කතා කරේ නැහැ අවකාශ රූප කියලා රූපී தත්ත්වයේ තියෙන එකක් ගැන. රූපේ තියෙන අවකාශ රූපය ගැන නොවේයි කතා කරේ. අනන්තවකාශාත්මක බව එන්නේ මනසේ තියෙන දේවල් හැල්ලා ගියාම. ඒක රූප තත්වයක් නෙවෙයි එතකොට. ඒ නිසා ඒ අවකාශ රූප ගැන කතා කළා කියන ඒ අනවබෝධය අයින් කරගන්නම වෙනවා. මෙතන රූප ඒ අවකාශ හැටියට අනන්ත අවකාශ කියලා කතා කෙරේ අර සබ්බසෝ රූප සංඥානං සමතික්කමානානත් සංඥානං අමනසිකාරා කියන සිදුවීම් දෙකේනකොට මතුවෙන தත්ත්වය. එතකොට ඒ නාම தත්ත්වයක් වෙනවා. නාම වශයෙන් වින්දන කරන්න පුළුවන් සංඥා වේදනා දෙකක් වෙන්න ඕනේ. නැත්තම් පස්සම தත්ත්වයක් වෙන්න ඕන. ඔව් දෙවෙනි ප්‍රශ්නය මයික් එක හදාගෙන ඊළඟ දවසේ කතා කරන්න ඕන මේ ડોක්ටර්තුමා නානත්ත් සංඥා අමනසිකාරෝ හේතුව වෙලා එහි මට කියවන ප්‍රතිඵලයක් විදිහටද රූප සංඥා සමතික්‍රමයිනේ ඔළුව වැඩ කරනවා කියලා හිතන බොහොම හොඳයි. බොහොම හොඳයි. ඒක අනිත් අයටත් කියවලා බලන්න ඒ ප්‍රශ්නේ. ඒක සිදුවිය යුත්තේ විදිහ තමයි. උපසඤ්ඤා සමතික්කම වෙලා ගියාම එක එකට යවින්නේ නැහැ ඊට පස්සේ මනස. නානත් සංඥා රූප සංඥා එකින් එක එකක්වත් මතක් වෙන්නේ ඒකයි. සංඥා විරහි නිරෝධ වෙනවා නෙවෙයි. රූප සංඥා විරහිත වෙනවා. රූප සංඥා විරහිත විරහිත වුණාම රූප රූප නැත්තම් ඒකේ හිස් ස්ක්‍රීන් එකක් බවට පත් වෙනවා. ඔව් ඒ දෙවෙනි ප්‍රශ්නය මේ මේ එහෙම කියන්න හොඳ එහෙම පළවෙනි ප්‍රශ්නයට වඩා බොහොම හොඳ එකක් ඒක. පළවෙනි ප්‍රශ්නේ හොඳයි එන්නේ මං කියන්නේ. අත්තර තවත් හිතන්න තියෙන જાතියක් තියෙනවා. ඒත රූප සංඥා සමතික්‍රම කරන්න ඕන. නානත් සංඥා අමනසිකාර වෙන්න. මනසට මනසට දාගන්නේ නැහැ එක එක සංඥාවක්. සබ්බසෝ රූප සංඥානං සමතික්කම නානත්ත් සංඥානං අමනසිකාර. ඒතකොට එතෙන්ට ඒකත්වයක් වෙනවා. අර අපේ පුකුසාති විසුන් ඇත එම තථාගතයන් වහන්සේ අර මහරාත්‍රියේදී අර වළං මාඩුවේදී දේශනා කරේ. දෙන්නි මතක් වෙන්න ඕනේ අර සුඛ දුක්ඛ නැති වෙලා ගියාම උපේ සෝමනස්ස ඒවා නැතනේ උපේක්ෂා විතරක් ආවා. අතාපරං උපේක්ඛායේව අවශිෂ්‍යති පරිසුද්ධම් පරියෝදාත. අර ඒ රූප සංඥා නානත්ත් සංඥා මානසිකාර ඒවා මේ නැති වුණාම ඉන්න තත්ත්වය තමයි උපේක්ඛා. උපේක්ඛාමතක කරන්න දෙපා ඉතින්ටි. ඒ රූපී සංඥා එනෝ ඒ රූපී සංඥා ගන්න අයින් වෙනවා වගේ මතක් වෙන්න ඕන සත්‍ය උපේක්ඛා දෙක ඉහළටම තියෙනවා කියන්නේ. සත්‍තිම උපේක්ඛා උපේක්ඛකෝ සතිමා සුඛ විහාරී ඒ ඇඩ්ජෙක්ටිව්ස් තුනම තියෙනවා. ඒතර අර අයින් වෙනවා වගේම ක්‍රියාත්මක වෙන සිතවිලි කොටසක් තියෙනවා. ඒ සිතවිලි වර්ග නෙවෙයි මානසික ධර්ම කොටසක් තියෙනවා. කුසල කොටසක්. උපේක්ෂ උපේක්ඛා සතිමා සුඛ කියන තුනම තියෙනවා ඉහළටම. අර මානසින් නානත් සංඥා සහ මන අමනසිකාරා ඒ රූප සංඥා අත්ංගම් වෙලා ගියාම තමයි ඊට පස්සේ එන්නේ අත. ඊට පස්සේ අත ශරීරය ගැන හෝඩුවාවක් නැහැ. ශරීර හෝඩුවාවක් නැහැ. ශරීරය ගැන ඉමේජ් නැහැ. මේ හැමත් එක්ක මතුවලා ආපු උපාදාය රූප ගැන කිසිම සංගීමක් නැහැ ඊට පස්සේ. එතකොට එතෙන්දී ඒ උපේක්ෂාව ඉහළම தત્ත්වේ කම්මනියම් පබස්සරං කර්මනි ඕන වැඩකට යොමු කරන්න පුළුවන් ප්‍රබස්සර ඒක ආකාසානංජාත යොමු කරනවා ඒකයි අර කුම්භකාර ශාලාවේදී භග්ගවත ඒ යාගේ කුම්භකාර ශාලාවදී පුක්කුසාටි ඇත්තට සිද්ධාර්ථ ගෞතම ආනන් වහන්සේ යසිරිමත් සමණයන් අනිත් එක්කම කියලා දුන්නේ. ඒ කියලා දුන්නාම එයා තේරුම් ගත්තා මේක කිව්වේ මෙයා කියලා. ඒතකොට ඒ උපේක්ෂා தත්ත්වය තමයි ඒ උපේක්ඛා තත්ත්වේ නැහැ එතකොට සොම්නසවත් දුම්නසවත් රූපවත් ඒ සංඥා නැහැ එතකොට දැන් එතකොට අපි නෙගටිව් පැත්ත නෙමෙයි ගන්න ඒක නෙගටිව් පැත්තම හිතන්න එපා රූප සංඥා නැහැ අනත් සංඥා නැහැ කියන එකට වඩා ගන්නට සුඛස්සච පහනා දුක්ඛස්සච පහනවා පුබ්බේ සෝමනස්ස දෝමනස්සං අත්තංගමා සම්පූර්ණ උපේක්ඛා සති පාරිශුද්ධ උපේක්ඛා සති පාරිශුද්ධී තත්වයක් එතෙන්දි තියෙන්නේ පැවැත්ම තුළ එතෙන්දි තම අරූපී වෙනවා කියන්නේ අරූපී වෙනවා කියලා කියන්නේ නාමත් එක්ක විතරයි ඊට පස්සේ ආවැඩ කරන්නේ ඒකයි අරූපී වෙනවා කියන්නේ. කාමී රූපී අරූපී පෙරන් සර්ණයි සතුතුමා මට ප්‍රශ්නයක් වතුණා උතරදී දැන් නාම රූප දෙක නාම රූප දෙක කැඩෙනවා කියන්නේම පරිසම්පාද යනවා එයා රහත් වුණා කියන එක. එතකොට දැන් ඔය කියන්නේ ඒක වැරදි රහත් වෙලා නැහැ තියෙන්නේ. සරිතෝ මම ප්‍රශ්න ඉවර කරේ නැහැ තාම. එතකොට මුලම වැරදි නම් ප්‍රශ්නේ මුලම වැරදි නම් ඊළඟ ටිකත් වැරදි. නාම රූප පරිච්ඡේද ඥානෙ මුලින් හරියට ඉන්නේ. ඒක ඇදිල්ලෙන්නේ මුලින්ම ඒකට අපි ඥාන දර්ශන විසුද්ධිය කියලා කිව්වා. මුල් හරිදී ඥාන දර්ශනයක් කියන්නේ. ආ දැන් කතා කරන්නේ බුදු සරණ. බාධා කරන්නේ මේ ආලෝකයක් දුන්න විතරයි. නෑ දැන් මට කිව්ව එක තේරුන්නේ මේ සත්‍යදත්තුමා අපවසරක් විස්තර කරන්න ඒකට ඒ කියපු ටික දැන් ඔබතුමා දැන් මොකක්ද කිව්වේ කියලා අයි පොඩ විස්තර කරන්න මම හිතුවා ඔබතුමා ප්‍රශ්නේ අහනවා නම් හොඳයි ඊට පස්සේ මම කතා කරනවා. සමහරවිට මම අවිනීති ලෙස බාධා කරන ප්‍රශ්න අහන්න කාලේ. ඔව් දැන් ඔබතුමයි දැන් ඔබතුමා කිව්වා ද නාම රූප අපි මම අහලා තියෙන විදිහට නාම රූප දෙක නාම නාම රූප දෙක බෙදීමම රහතන් වහන්සේ කියනවානේ. එතකොට දරුවා දරුවා දරුවා දැතින්දි ඔබට වැරදුනා. එහෙම කතාවක් මේ ඇත්තගෙන් කියුණා නම් සමාවෙන්ට ඔහු කිව්වේ නැහැ කියලා තමයි ඔහු දන්නේ. මම හිතනවා අපි ඉන්නේ සම්පූර්ණ නෑ නෑ නෑ එහෙම නැතුණත් කමන්නේ. මෙතන නාම රූප කියලා අපි කතා කරේ විපස්සනා මාර්ගයක් තුල නෙවෙයි පංච උපාදානස්කන්ධය තුල වැඩ කරන ශක්ති රාශිය ගැන පමණයි මෙතෙන්දි කියන්නේ. විපස්සනා ඥාන කිසිවකට ගියේ නෑ මේ පැය භාගය තුල අපි මා හිතනවා මං හොඳ කතාකාරයෙක් නෙවෙයි කියලා මේ කතා කරනකොට තේරෙන එහෙම මා කතා කලේ මනස වැඩ කරන මායාමේ පැටි ගැන පමණයි කතා කරේ විපස්සනා ඥාන ගැන නෙවෙයි තාම් පොම් තුන්වෙනි පන්තිය ගැන කතා කරේ. මේ කතා කරේ තුන්වෙනි හතරවෙනි පස්වෙනි පන්ති. මගේ ප්‍රශ්නේ මේ සතිදෙතුමා මේක දැන්. මම දන්නේ මං අහන එක ඔබතුමා කියන එකත් එක්ක ගැලපෙනවද කියලා. මමත් ධර්ම ගොඩක් දන්න මිනිහෙක් නෙමෙයි. හැබැයි මම අහලා තියෙන විදිහ දැන් නාම රූප දෙක එකට නම් තියෙන්නේ විපස්සනා ඥාන කියන එකනේ මම මේ කතා කරන්නේ. නාම රූප දෙක එකට නම් තියෙන්නේ රූපයෙන් නිදලා නාමයක් එක්ක යනවා කිව්වම එතන ප්‍රශ්නයක් තියෙනව නේද කියලා මට හැම වෙලාවෙම මේ කියන දෙකේදී මට මට මේ ඔළුව වැඩ කරනවා. ඒක මම හෙව්වේ දැන් ප්‍රශ්නේ. ආ අපි දැන් ඒක තේරෙනවා දැන්. එතකොට දැන් ඔහොම එහෙම වෙනා එහෙම වුණා නම් එතනින් එහාට මම ආයෙත් අර ප්‍රශ්නේ අහන්නම්. එහෙම වුණා නම් එයා රහත් වෙලා. හැබැයි මම නෑ නෑ නෑ ඒක නම් කොහොමත් වෙලා නෑ. නෑ ඒක තමයි. එහෙමනම් ආලාර කාලාමතුමා සත්‍යාබෝධය වෙන්න ඕන. නෑ අන්න ඒක තමයි. අන්න ඒක තමයි මම අහන්න ගිය ප්‍රශ්නේ. දැන් ඒතකොට එහෙමනම් ආලාර කාලාමතුමා මේ සත්‍යාබෝධය නැත රහත් වෙන්න. ඉතින් ඔය කියන දේ එතකොට පරස්පර විරෝධී නෙමෙයිද කියලා තමයි මගේ ප්‍රශ්නේ. නෑ ඒක තමයි මා කිය මා කියලා නෑ හරියට කියලා. මා තාම පස්වෙනි පන්තිය ගැනයි මේ කතා කරන්නේ. නාම රූප ගැන නෙවෙයි කතා කරන්නේ. නාම රූප පරිච්ඡේද ඥාන ගැන නෙවෙයි කතා කරන්නේ. කතා කරේ මනස රූප හලලා නාම අල්ලා ගන්න හැටි ගැන. මානසිකාවේ රූප සහිත රූප රහිත මානසිකාරයක් ගැනයි කතා කරේ. මම දන්නේ කතා කරන් ඉන්නේ. ෆෝම්ලස් තින්කින් එකක් ගැන. ඔව් ෆෝම්ලස් තින්කින් එකක් ගැන කතා කරේ. රූප නැතුව මානසිකාරයක් ගැන අපිට කතා කරන්න පුළුවන්ද? එතන මම දැන් මෙයා දැන් ඔව් දැන් අපි මතකද දැන් අපි ඉගෙන ගත්ත මාළුන්ගේ සූත්‍ර මහා මාළුන්ගේ සූත්‍රය ඊට පස්සේ අනුපද සූත්‍රය ගැන කතා කරනකොට නේව සංඥා නාසඤ්ඤාතනෙත් ගිහිල්ලා ඒකෙන් අපෝ ඇවිල්ලා යදේව තත්ත හෝති සංඥා වේදනා පස්ස මනසිකාරෝ ඒක චැලෙන්ජ් එකක් අපිට බුදුහාම කියනවා සාරිපුත්තයන් වහන්සේ ඉගෙන සිහිපත් කරනවා කියලා. ඒ ධානයේ යම් වේදනා සංඥා පස්ස මානසිකාරයක් තිබුණා නම් ඒවා ගැන හිතන මානසිකාරය නැතුව එතෙන්ට යන්න බෑ. ඔයත් අභිධර්මයේ ඉගෙන ගන්නවා නම් පසුගිය සතිය කවුද විශ්වක් එතන ගෞරවනීය භික්ෂුවක් ගැන කතා කරලා ඉඳා. වේදනා සංඥා චේතනා පස්ස මනස්කාර න වේදනා පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගත ජීවිතින්ද්‍රිය මානසිකාර කියන්නේ සබ්බචිත්ත සාධාරණයි. ධන සිත කරන දේවා තියෙනවා ඒකයි ටික. මානසිකාරයේ තියෙනවා. ඒකයි කියන්නේ. රූප වලින් තොර මානසිකාර කිරිල්ලක් තියෙනවා. බොහොම හොඳ හිතන එකේ ගැන. අනුපද සූත්‍රයේ කියවන්න සාරිපුත්තයන් වහන්සේ මාස භාගයක් 37 දෙකක් තිස්සීම ඒ ගැන සමා සමා ඒ ගැන හිතන හැටි. ඕ හොඳයි ඒකත් කියන හිතන එක. ඔව් නා රූපයෙන් තොර මානසිකාරයක් තියෙනවා දැනට නැහැ මේ දන්නේ නැතිඳ ඒකයි ඒකෙන් හින්දා තමයි රූපී රූපානි පස්සති නැත්තම් කාම ලෝකේ ඉඳලා රූප දකින්නේ විදිහට ඒ නිසා තමයි නාම තත්වයෙන් ගැන විතර නාම තත්වය කියන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරත් එක්කයි යා වැඩ කරන්නේ රූප ඥාන තත්ත්වය එක්ක නම් මේ තේරෙන බසින් කියන්නේ ඒක ඒක මට හිතෙන හැටි පරිවර්තනය කළා වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර විතරයි යක් වැඩ කරන්න ඕනේ. ඊයාට දැන ආකාසානං චායතනයත් සංඥා වේදනාත් කියන්නේ. ඒකත් කියන්නේ. මේ අපිට දල වශයෙන් හෝ හිතන්න පුළුවන්. හිතන්න බොහොම හොඳයි ප්‍රශ්නය අපේ කියන්නේ. මම බාධා කළා නෙවෙයි ඒක එතන ඒ මුල්ම හරීම දෘෂ්ටිසහිත තත්ත්වයක් නිසා එතෙන්දිම කඩන්න ඕන එක. පුළුවන් එක්කරන්ට. ඒ මහා මහලුම් සූත්‍රයත් විශේෂයෙන් කියවන්න අත්තකනාගර සූත්‍රයත් හොඳයි නැත්නම් අනුපද සූත්‍රය අනිවාර්යෙන් කියවන්න සාරිපුත්තයන් වහන්සේ අරූප தත්වයේ ඉඳලා ඉක්ටි ස්නේහ සංඥානා සංඥාතන දෙකේ චැලෙන්ජ් එකක් ඇටියට එනවා අන්තිමේදී බුද්ධ ශාසත්වර දුරාවි කියලා හිතෙන සත්‍යෙට හිතේ තරම් අපි ලොකු වෙන්න ඒ තරම් උන්වහන්සේත් කියනවා හිතලා බලන්න බොහොම හොඳයි බොහොම හොඳයි. මම මේ වැඩිපුර කතා කරා බාචාල දිනුවක් දන්නේ නැහැ කියලා එතන බුදු සරණයි. තෙරුවන් සරණයි බොහොම පිං සත්‍යසුතුමාට ඒ වගේම චින්තක මහත්මයාට චින්තක මහතා බොහොම හොඳට අපිට ප්‍රශ්න වලින් උදව් කරනවා. දැන් ප්‍රශ්න අපි දැන් හොඳ නරක කියලා ප්‍රශ්න දෙකක් දෙන්නේ හැම ප්‍රශ්නයක්ම ප්‍රශ්නයක්. ඒක උත්තර දෙන එක තමයි අපේ දක්ෂකම ඒ නිසා ඒ සිද්ධාර්ථ මහත්මයාත් බොහොම වෙනවා මම හිතන්නේ අද කාලය සම්පූර්ණ වෙලා තියෙන්නේ කියලා තව කාට හරි විශේෂ ප්‍රශ්නයක් තව දහසක් තියෙනවා නම් ප්‍රකාශ කරන්න අවස්ථාවක් දැනේ තේරුවන් සරණයි සතියුත්වනි මේ මේ අවස්ථාවේ දැනගන්න විස්තර කරගන්න චූටි කාරණාවක් තියෙනවා විමර්ශනය කිරීමේදී ඒ කියන්නේ විදර්ශනාව විදර්ශනාව කරොත් හිත වඩන්න නැතුව එහෙම නැත්නම් සමාධි කරන්න නැතුව විදර්ශනාවටම එළඹුණොත් මේ විදර්ශනාව වැඩි දියුණු වෙනවා නම් ඒ තුල මේ කියපු චිත්ත මාර්ගය මේ කර කියපු ආකාරයෙන්ම තමන් නොදැනත් හෝ මේ විදිහටම සිත දියුණුවීමේ කටයුතු ඊට අනුරූපවම සිදු වෙනවාද එහෙම වෙනව නේද කියලායි මගේ හැඟීම. ඔබතුමාගේ මේ ගැන පැහැදිලි කිරීම කුමක්ද? සර්වන් සාරා. අපි ඒක ගැන ඒක ගැන කතා කළ යුතු තු වෙන පසුබිමක් හදාගෙන ඉන්න ඕන. ඒ කියන කතා කරන්ට මොනවද කියන්නේ විපස්සනා ඥානත් එක්ක කතා කරන හොඳයි කියලා හිතෙනවා. ඒතකොට මේකත් එතෙන්ට ගාව ගන්න පුළුවන් අපිට. මම ඒ මොකද ඒක හොඳයි. දැන් අරූපාවචර தත්ත්ව තියෙන්නේ මනස ඒකයි. බුදු සරණයි. ඊරන් සරණයි. මා ගුරුවරයෙක් වශයෙන් ගන්න එපා මාත් කල්යාණ මිත්‍රෙක් විතරයි වචන කතා කළාට ඒක අවසාන තීර නෙවෙයි මා හිතනවා මට මේන් පස්සේ මේ කතාව නතර කරලා පස්සේ කතා කරන්න බෑ අර ප්‍රශ්නෙට උත්තරයක් ඒක දලුවත් මහත්මයා මම මේ දවසේ කතා කරන්න බුදු සරණයි තිරුවන් සරණයි තවත් කාට හරි තියනවාද යම් කිසි දෙයක් අදහසක් ප්‍රශ්නයක් අතු කරන්න Yeah. මා හිතනවා අපි නතර කරන නම් හොඳයි. ඊළඟ සතියේ ධර්ම සාකච්ඡා තියනවාද? සලවත් මහත්මයා ඔබතුමාටයි ඒක ඒ ප්‍රශ්නේ යොමු වෙන්නේ. බුද්ධ මස් තියෙන හින්දා ආ හිතනව නැති වෙයි කියලා. හතරවෙනිදා හතරවෙනිදා හම ඔව් මම හිතනවා. ඒ අවශ්‍ය සමා වෙන්න සේනමාන්ත අපිට අවශ්‍ය සූත්‍රයක් ඊළඟ සූත්‍රය අපි දන්නවා ඒ ගැනත් අවධානය යොමු කළා අපි හතරින් දාමි මගේ මතකයේ හැටියට අපාම එන්නේ නැහැ අන්තිම සතියේදී ජනවාරි 4 වෙනිද මම හිතන්නේ එහෙමයි කියලා ඒත් කතා කරලා මේකට යොමු කරන්න පණිවිඩයක් ඔය තියෙන ලෙසස් මීට් on the 4th කියලා එක හොඳයි එහෙම හොඳයි එහෙමනම් අපි ඔබතුමාට ආරාධනා කරනවා මේ දඩොත් මහත්මයාට බොහොම පිං අප සම්බන්ධ කරාට ඒ වගේම කණ්ඩායම මිත්‍ර මිතුරිය සියලු දෙනාටම බොහොම පිං අපිට මේ කරන උදව්වට ඒ ප්‍රසජිතතුමාට බොහොම පිං අපි සම්බ අපි යහපත් පැත්තට යොමු කරනවට and ඔබතුමාට මම යොමු වෙනවා මේ සාකච්ඡාව නිමා කරන්න කියලා තෙරුවන් සරණයි. සම්මා සම්බුද්ධ සරණයි. සීලයේ තින්දේ සංවරයට යොමු අපි මේ වචන වචන පමණයි චිත වැටගත් වෙන්නේ නැහැ. නමුත් ඒකෙන් උදව් වෙන කල්යාණ මිත්‍ර ටික ඔය ඔය කතා කරන හැම දිනාම කරන කතාවද ධර්ම සාකච්ඡාවේ වැදගත්ම කොටසක් කියන කමත කරන්න එපා. මේ ධර්ම සාකච්ඡාව අපි වුණුන් කතා කළ වුණුන් උදව්වෙන් යන වන්දනා ගමනක් හිතට කතා කරන එක සමහර ඒවා අහම් ප්‍රශ්න සම සමහර බොහෝ දුරට හිතනවා අවාසනාවකට මට කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා මේ පාලි ඉගෙන ගත්ත නිසා වෙන්න ඇති. තන හපුවාම කතා කරනවට වඩා වැඩි මනත් අවබෝධ වෙන තැන් තියෙනවා. දුකේට සැමතිල <laughs> තාමත් මේ ප්‍රශ්න අහනවා නේද කියලා. නමුත් බොහොම සතුටුයි. සුබන්තේ වදිමුත්තෝ හෝති දෙවෙනි තුන්වෙනි විමුක්ෂයටත් හිත නැඹුරු වෙන සමහර විට. සම්මා සම්බුදු සරණ හැම දිනාටම පින් තථාගතයන් වහන්සේට අප්‍රමාණ ප්‍රතිසිතින් নমස්කාර කරමු. මහා සිනිසා තමයි මේ සත්‍ය අවබෝධයේ මාර්ගයේ පිළිවෙලලා තියෙන්නේ. නිසා උන්වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇති කරගෙන ශ්‍රද්ධා විදේ සත් සමාධි ප්‍රඥා වලින් කතා කරන්නාට දීන වේවා කියලා හුතුම් ප්‍රාර්ථනා කරනවා මේ ජීවිතේ මේ භවයේ මේ සිරුර දරා පෝෂණය කළ යී සංසාරික පැවැත්ම සූපත්‍ය පියානන්ද පරම යහපතම දකිත්වා මේ පුණ්‍ය චේතනා කුසල චේතනා බලවත් උපනිෂ සම්පතක් වීමෙන් අපේ ඉදිරි දියුමඟ තවදුරටත් වාග්ය සම්පන්නව වාසනාවන්ත වේවා දෛනික දීපයත්මේදී කාට කායික මානසික දුක් වේදනා කිරියර අනන්තයි අප්‍රමාණයි අනිවාර්යයි ඒවා නැගෙන මතුවෙන තරමට ඒවාට සත්‍යමත්ව මොහොතකින් තම චිත්ත ශක්තියක් ලැබේවා අපේ හිතවල සද්ධා විදේ සති සමාධි ප්‍රඥා ක්‍රමයෙන් මොහු කරගොත් සීලෙන් ඉන්ද්‍රිය සංවරයෙන්ද මනස සංයත භාවයට පැමිණේ අපේ ශ්‍රේ සඳහා අප්‍රමාණ ලෝක සත්‍යාට निराமிස මෙහෙයක් සිදු කරනු සඳහාත් පරම ශාන්ත සුඛය නිබ්බාණය අෂ්ට විමුක්තිය අන්තිමේ තත්ත්වය අපට අවබෝධ වේවායි අප අදිෂ්ඨාන කරමු ප්‍රාර්ථනා කරමු සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේට নমස්කාර වේවා බුදු සරණයි බුදු සරණයි Sağdı sağdı sağdı sağdı. Devam saklayın. Servan saklayın. තෙරුවන් සරණයි. හැම දිනකටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සරණයි සාදු සාදු.